දැන් නම් වෙලාව තියෙන්නේ 4:00 4:25යි. ඉතින් අපිට පුළුවන් ටිකක් වෙලාවක් අපි වෙනදා කරන විදියට මේ මත මේ අදහස් මත ධර්ම සාකච්ඡාවකට පෙළඹෙන්න මම ආරාධනා කරනවා. ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ විවේචන හෝ මති තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඉස්සෙල්ලා කර්මස්ථාන කරගැනීමකට පටලවා ඒක වෙලා තියෙන්නේ ඉතින් මේ මේ දේශනාවත් එක්ක බලනකොට මම පිරිසිදු කරගන්න ගිය කොටසක් වගේ පිළිච්ච නිසා ඒක මම ප්‍රසිද්ධිය සාකච්ඡා කරන්න කැමති දැන් පහුගිය වාර කීපෙකම විනාඩි දෙකකින් විතර ආසස් ආසස් මුල මැද අග විනාඩිය දෙකක් යනකොට ඒ තත්ත්වයට එනවා. ඊට පස්සේ විශේෂයෙන්ම අද උදේ පැහැදිලිව දැන් මේ ධම්විවිකේදී කැඩිස් ඉන්සෙන්ස් සුළු කුරුපත් කළා. ඉතින් අර සුවඳ ආස්වාසින් ප්‍රස්වාසින් වෙනස් වෙන්නේ කොහොමද කියලා බලනකොට කිරීමේදී ඇරෙන්නට පැහැදිලිව දැක්ක ගන්න වාතයේ සුවඳක් තියෙනවා පිට කරන වාතයේ ඒ සුවඳ දෙන්නේ නැහැ ඒක වෙනස් දැක්කා ඊට පස්සේ ඒ සුවඳ තුන තවදුරටත් ඒක කොටස් කොටස් කොටස් කොටස් කරලා බලාගෙන යනකොට සුවඳ කියන එක ඊට පස්සේ නාම ධර්ම පැත්තට ගියා රූප ධර්ම සුවඳ කියන බලන හිත ප්‍රකාශ කරනකොට පේනකොට නිකම් බුබුලු ගන්න ස්වභාවයක් වගේ ඒක නම සුවඳ කියලා ගන්නදී මෙහෙම ඒ ස්වභාවය නැති වෙනවා ඒක පේනවා එතකොට ඒක තුලින් තවදැක්ක දැන් අපි ආනාපාන සතිය බලනකොට ඒ ස්පර්ශයේ උස්ම සිස්නස ඒක බලන එක මට්ටමක් තියෙනවා. ඒ බලනදීම තුලින් යකින් පේන ගොඩාක්ම කිචිවිලි ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ කිචිවිලි ක්‍රියාකාරීත්වය තුළ බලපු ගමන් ඒවා බුදුන් වහන්සේ වගේ ඒක පැහැදිලි බවක් නෑ. ඒක වර්ගීකරණය කරන්න බෑ. යම්කිසි විදියකින් මේක තත්ත්වයට පාත් වෙලා බලපු ගමන් ආනාපානයේ අර ස්වභාවයේ බුද්ධාන ස්වභාවයක් තියෙනවා ඒක ඒක නැකියන් ස්වභාවය වර්ගීකරණය කරන්න බැරි ස්වභාවයක් ඒ ඔය දෙක තුල අවස්ථා දෙකකින් පැහැදිලි කිරීමක් වගේ තේරුම් ගැනීමක් වුණා පළවෙනි තේරුම් ගැනීම තමයි අපි ආස්වාස ප්‍රස්වාසයේ හරි මොකක් හරි නාම ධර්මයක් කියලා තේරෙන தත්ත්වය එන්නේ ඒ නොතේරෙන බුබුලු දාන වගේ දෙයක් කොහොමද ක්‍රමිකින් එකතු වෙලා අරක හැදෙනවා එතකොට අපි කියනවා අරක තියෙනවා කියලා නමුත් ඒ අතර යටින් තියෙනවා නාම ධර්ම වලක් තියෙනවා රූප ධර්ම වලක් තියෙනවා ඒ තේරෙන්නේ නැති 아무තු මූල තත්ත්වයක් තියෙනවා ඒක පළවෙනි පැහැදිලි වගේ ඡායාව මේක පැහැදිලි වුණා දෙවෙනි සත්‍යය තමයි මායාව ඒ කියන්නේ දැන් මායාකාරී ස්වභාවය මොකද ඇත්තේ කියලා දැන් සෑහෙන වෙලාවක් ස්වාමීන් වහන්සේ පසුගිය දේශනේ පටන් ගත්තා අර මොකද්ද රියැලිටි එක මොකද්ද රියැලිටි එක නැත්තේ කියන එක ගැන විශේෂ 아무තු මේ සත්‍යයක් වෙනවා ඒක එක්තරා බයක් එළවන සුදුසු භාවයක් කියලා මට මොකද්ද ඇත්ත කියන එක වගේ තේරෙන්නේ සත්‍යයක් වගේ එනවා ඒක දිගට මේක යනකොට හැබැයි ඒක හරි මාර්ගය වගේ වැටෙනවා දිගටම ප්‍රගුණ කරනවා ඒ කියන්නේ මොකක්ද සම්මාස කියන්නේ මම අපි අර පහුගිය නිචන් වණේ කරපු රිට්‍රීට් එක අපි ඉංග්‍රීසියෙන් කළේ ඒකදී අපි උත්සාහ කරා ওই කියන එකට වගේ නිය වුණ පූර්ණයක් වාගේ රූප ධර්මය හරහා රූප ධර්ම දැකලා අපේ හිත අපේ හිතම ආනාපාන නොදැනෙන අවකාශතන්ට ගියයි කියලා. ගියාට පස්සේ එක්ක වේදනාවක් එක්ක සංඥාවක් එක්ක සංස්කාර විදියට මේක වෙන අර්ථකථනයක් වෙනවා රූප ධර්ම පිළිබඳ නාම හේව නැන්ද එන්න ගන්න. එක්කෙනෙකුට ඒක විඳීමක් වශයෙන් පේනවා. තව කෙනෙකුට ඒක පිළිබඳව නිමිටි ගන්න බැරි බව පේනවා. තව කෙනෙකුට මේක ඇඩ්ජස්ට් කරන්න ඕනේ, හදන්න ඕනේ, සකස් කරන්න ඕනේ සංඥා වශයෙන් පේනවා. එතකොට රූප ධර්මයේ ජීවිත ගියාට පස්සේ පෙත් තුනක් පෑදෙනවා. හැඟුම්බරේකන මේ රූපය ගෙවි යාම සැපද්ද, තියෙනකොට සැපද්ද කියලා සැප දුක් වශයෙන් වේදනා වේදනා වශයෙන් අර කර්ත දක්වනවා. සංඥා තියෙන එක නා කියනවා මට දැන් මේක කියන්න විදියක් නැහැ කාටවත්. මේක සංඥාවක් ගන්න බෑ. මේක වෙන්කොල්ල හඳුරන්න බෑ. නිසා බැරදිලාද සැක සංස්කාර කරන එකන හුස්ම අරගෙන බලන්න හදනවා. නැගිටලා බලන්න හදනවා. අර මේකට මොනවද දාලා කරලා බලන්න හදනවා. එතකොට මේ චරිත තුනක් නිරූපණය වෙනවා. ඉතින් බුදුහාමුදුරනේ සිද්ධ වෙන මේ චරිත තුනටම ගැලපෙන්න කර්මස්ථානෙ දෙන්න බණ කියන්නේ. මේ නිසා බුදුරජාණන්සේ රූප, වේදනා, සංඥා, සංඛාර කියලා විඥානේ අයින් කරනවා. දැන් අපි ඔය කතා කරන්නේ රූප සාමී හිත කියන එක අයින් කරලා වේදනා සංඥා සංකාර වලට රූපේ ගෙවුනට පස්සේ එන මනෝමය මනෝමය මනෝපුබ්බංගම මනෝසෙට්ට වූ මනෝමය தත්වෙට වැටෙනවා. වැටුණාට පස්සේ concept එක මොකද්ද reality එක මොකද්ද කියන එක නැති වෙනවා. මේක සීතලුවද්ද ඇත්තක්ද කියලා. අපි හීනේ ඉන්නකොට හීනේ ඉන්නේ ඒකාන්තයෙන් මේක ඇත්තක් කියලා හිතනවා. නැගිටට පස්සේ දන්නේ මේක හීනයක් කියලා. නමුත් ඒ හීනේදී අපිට පුළුවන් නම් මේක හීනයක් කියලා දැනගන්න ඒකට කියනවා විමුක්තයි. ඒක කරන්න බෑ. අපි මේ යන්න හදන්නේ එතෙන්ට යනකොට ගිනියලා කියනවා දැන් මේ රූප ගෙවිලා ඕගොල්ලන්ග හුස්ම වදින එක නෙමෙයි දැන්. ගන්ධ සුවඳ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ගන්ධ සුවඳ හරහා ගිහිල්ලා මේක වේදනා වශයෙන් අර්ථකථනය කරන්න පුළුවන් එක කෙනෙකුට සංඥා වශයෙන් පුළුවන් සංස්කාර වශයෙන් පුළුවන් එතකොට මනෝමයයි මනෝසෙට්ටයි මනෝපුබ්බංගම භාවනා මනෝපුබ්බංගමයි අන්නේ එතන මේ තියෙන සත්‍ය සහ මේ concept and reality කියන තමයි සිංහල වචන දෙක මේක මතියක්ද සත්‍යයක්ද කියන එක වංචනික ධර්මයකට ෂටගතියකට මායාව ගතියකට ඉඩ නොතබා මේක පිටමද යථාර්ථය දකින්න එකම එක චෛතසිකයයි තියෙන්නේ සත්‍ය විතරයි. මේක නිතරම අභියෝග කරන්න ඕන. ඔබට ඕන වේදනා වශයෙන් කියන්න පුළුවන්, සංඥා වශයෙන් කියන්න පුළුවන්, සංස්කාර වශයෙන් කියන්න පුළුවන්. ඒ කොයි එක වුණත් මායාවක් වෙන්න පුළුවන්. කොයි එක වුණත් මනෝ විකාරයක් වෙන්න. මනසින් තනාගත් එකක් වෙන්න පුළුවන්. අන්නේ මනසින් තනා ගන්න පුළුවන් බව නිසා මේක අදහන්න එපා. නැවත නැවත ඉන්න දෙන්න. නැවත නැවත දෙනකොට දෙනකොට දෙනකොට පේනවා අපේ හිත ඒ තරම්ම ෂටයි. ඒ තරම්ම මායාකාරී. ඒ තරම්ම වංචනිකයි. එයාට තියෙන වෙනම එජෙන්ඩා එකක්. ඒ එජෙන්ඩා එක තියෙන්නේ අපිට සැප දෙන්න නෙවෙයි. මේ තියෙන මායාව තුළ වේදනා ස්කන්ධය පවත්තන්න එයා උත්සාහයක් ගන්නවා වෙනවා. සංඥා ස්කන්ධය පවත්තන්න සංඥා චරිතය උත්සාහයක් ගන්නවා. සංස්කාර කරන්න සංස්කාර චර්ිත විකරනවා. අපි මේ පහඳින්නේ මෙන්න මේ මේ මායාවේ එජෙන්ඩා එකට මායාවේ න්‍යාය පත්‍රයට නැත්තම් සත්‍ය අවබෝධ කරගන්න කියලා බැලුවොත් ඒක against the grain. තන්නේ කරම මේ ගංගදිගේ ඉහළට යන ගතියක් තියෙනවා. බුදුරජාණන් කියන මේකට ආර්ය පරිේශන කියලා. වචනය පාවිච්චි කරන කිං සච්ච ගවේෂී කිං කුසල ගවේෂී ආර්ය පරිේශන. නිසා අපි මේ සම්පූර්ණ සතා පතුරු ගහලා ඒ තියෙන தത്വයේදී තීන්දුවකට එළඹී නැවත නැවත මේකට මැනිෆෙස්ට් ක්‍රියාත්මක වෙන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ evenly suspended attention suspended decision. තම මරණ පරීක්ෂණේ යනවා. අපි දීලා නැහැ verdict එක. දිගට දිගට හරස් ප්‍රශ්න අහන්න ආවා. තමනුත් මේ දකින්න දෙයමත් අභියෝග කරනවා මේ විරුද්ධ පක්ෂ නීතිඥයා වගේ. තමන්ම දකින්න දේ තමන් අභියෝග කරනවා. ඒ නිසා ඉක්මනට එළඹෙන්නේ නැහැ තීන්දුවකට. දහස්වර මේක වෙන්න ගන්නකොට තේරෙනවා අපි මේ වගේ සතියක් සමාධියක් නැති වෙලාවේ ගන්න තීන්දුව මොන තරම් කොළමොළද කියලා. මොන තරම් පක්ෂග්‍රාහීද කියලා. මොන තරම් මගේ මතියට නතු වෙලා ගන්න තීන්දුව නිසා ඒ තීන්දුව රකින්න අපි කොච්චර දහහක් බොරු කියනවද කියලා. එක බොරුවක් කිව්වට පස්සේ ඒ බොරුව ඇත්තකරනද දහසකොත් බොරු කියනකොට මං කියනවා අවංකයි අපා මම මේ බොරු නෙවෙයි කියන්නේ කියලා. කාටද කියන්නේ? ඇවිල්ලා තියෙන්නම බොරුවේ. ඉස්සරෙච්ච බොරුව රකින්න ලක්ෂයක් බොරු කියන. ඉතින් මේ මිනිස්සේ ඇත්තටම කියනවා අහිංසකයි. මුත් එතන වැඩ කරන්නේ වංචනික තමයි. වැඩ කරන ෂටගතිය. වැඩ කරන මායාවකතිය. ඒ මිනිස්සේ මූණටම කිව්වොත් "තෝ ෂටයි තෝ මායාවී තෝ අහිංස වංචකයි" කියලා ගහනම් මැරෙන්න ගහන. බුදුහාමුදුරු එහෙම කියන බම්ම බලාගනින් කියලා කණ්ණාඩි මූණට අල්ලලා දින ඔන්න ඔතෙන්දි බලපන් කොච්චර මේ හිත වැඩ කරන චපලකම්. මේ කල්ලන්න බෑ ඔය කිසිම සාස්ත්‍රුණ වාචනමකට බෑ සරුවචනාංශේ විතරයි යෝකට උත්සාහ කරන්නේ. අනික හැම සාස්ත්‍රුණක ඕක දෙයන්නාංශය අතේ තියෙන ඕක සරබලදාරිය අතේ තියෙන ඕක මේ ලෝකේ එකක් නෙවෙයි ඕක බොහොම ඉහළ එකක් අත තියන්න යන්න බෑ කියලා ඇත්ත තමයි අත තිබ්බොත් පිස්සු හැදෙනවා. මේ සර්කිට් එක නෙමෙයි අත ගන්න හදන 33000 කරන්ට් එක දුවන. ටෙලිවිෂන් එකක් ගලවලා අත දාන්න හදනවා වගේ කරන්ට් එක දීලා තියෙන වෙලාවදී. ඒක අත ගන්න බෑ. නමුත් දැනගන්න පුළුවන් මෙතන සම්පූර්ණ ගෑණි මිනිහා කරන්න පුළුවන් මිනිහා ගෑණි කරන්න පුළුවන් තරක් තියෙන්නේ. ඉතින් ඒක නිසා එක්කනට එක්කනට බොරු කියන්න ඕනේ නැහැ. අපේ මනසයි අපේ හෘද වස්තුවේ අතර ලොකු බොරුවක් යනවා. අපේ මේ මතිමතාන්තර අතර ලොකු බොරුවක් යනවා. ඒක තමන්ම දකින්නකම්. තමන්ම දකින්නකම් අපිට බුදුහාමුදුරන්ගේ සර්වඥතාවය තේරුම් ගන්න අමාරුයි. මේ දේ කොහොම හරි හැඩ කරලා අවුරුදු 2600ක් යනකම් නඩත්තු කරලා දුන්නා මෙච්චර ගැඹුරු දෙයක් නඩත්තු කළ දුන්නාට පස්සේ අපි හිතන අපි කොච්චර වාසනාවන්තද මේක හරිනම් හැබැයි මේක වැරදි නම් හදන්න බැරි පිස්සුවක් හදාන්න තියෙනවා. හොඳ එක පිස්සු හොඳ එක හැදිලා තියෙනවා. හරිනම් මෙලෝ කෙනෙකුට කියා ගන්න බැරි තැනකට ගිහිල්ලා ඒත් අපි තන්නේ. මොකද කවුරක්වත් පිළිගන්නේ නැහැ. රූප ධර්ම ගෙවම් කරපු ගමන් හිත යන්නේ නාම ධර්ම. ඒක තන්නේ කරම මේ බොලටයි. වාෂ්පීකරණේ වෙලා තියෙන තාම ගණී භවනේ වෙලා නැහැ. හිත තද තක්කමුකු කරන මොනවාරි චින්දුවක් ගනි මොනවාරි චින්දුවක් ගනි ඉක්මන් කරපන් කියලා. බුදුන් කියන කිසිම හදිසියක් කරන්න පුළුවන් තරම් උපේක්ෂා වෙලා මේකට යන්න අරින්. බලන්න කාගේ දෙන්න කාගේ න්‍යායපත්‍යයක්ද වැඩ කරන්නේ කියලා. තන්නි ක්‍රම මේ පැවැත්ම සඳහා යන මාරපාක්ෂික බල වගේ වැඩ කරනවා. මේ ඔක්කොම මායාකාරී මේ ඔක්කොම වංචනිකයි. මේක දැක ගන්න පුළුවන් සතිය තාම කෙලවරක මේ හිටගෙන ඉන්නවා. අපි දෙන්න හොඳ නැහැ සද්ධාවට මේ වෙලාවේ තනක්. අපි දෙන්න හොඳ නැහැ වීර්යයට තනක්, සමාධියට තනක්, ප්‍රඥාවට තනක්. සත්‍යයටම දෙන්න. මොකද සත්‍ය දෙපැත්ත විනිශ්චය කරන මධ්‍යස්ථකාරකෙක් මිස සමාධිය පක්ෂග්‍රාහී, ප්‍රඥා පක්ෂග්‍රාහී, සත්‍ය මේ සද්ධාව පක්ෂග්‍රාහී, වීර්ය පක්ෂග්‍රාහී. සත්‍ය තමයි කියන්නේ. ඒ එහාට ඒ සත්‍ය ගෙනිනවා කියන එක අර බැටන් එක ගෙනල්ලා ඊගාවේ කරාට මාරු කරන තැන. රිලේ රේස් එකේ එක්කෙනෙක් ගිහිල්ලා ලීඩ් එක අරගෙන ඉන්න අනිත් එකරන් ඉන්න බැට් එක වැටුණොත් එතනින් අපි සෑහෙන ගැප් එකක් ගන්නවා. මෙන්න මෙතනදී සතිමත් වෙනවා කියලා කියන්නේ ඒ මනුස්සයාට බුදුහාමුදුර කියන මැරෙන චිත්තක්ෂණේ සතියින් ඉන්න පුළුවන්. මේ මේ මේ ට්‍රාන්සිෂන් එකේදී මේ වෙලාවේදී සතියින් ඉන්න පුළුවන් නම් එමචා මාරු වෙනවා මිසක මැරෙන්නේ නැහැ කිය. ඒක තේරුම් ගන්න මැරෙන දෙයක් නැහැ කිය. නිසා මැරෙන්න ඉස්සෙල්ලම අපි මේක හොඳට ගොජ දාන්න ඇරලා ගොජ බොයිල් වෙන්න ඇරලා මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා බලන්න. يعني දානේ අන්ති විහිළම දානේ. වස්තු දෙනවා දාවිය දෙන එක නෙවෙයි තියෙන්නේ. මගේ මති මතාන්තර මන් දන් දෙනවා. මගේ ජීවිතේ මන් දන් දෙනවා. මගේ කය මන් දන් දෙනවා. මේ පරිශ්‍රණේ වටිනවයි කියලා යනවයි කියන්නේ. ඉතින් බුදුචාරණාත් අපේ ලොකු සංසින්නවා ඉන්න කාලේ කියනවා මෙන්න මෙවැනි යෝගාවචරය දැක්කොත් උද්ධාදී උතුම්යන් වහන්සේලා ඈත ඉඳලා নমස්කාර කරනවලු අනේ මේ මිනිස්සයා මිනිස්සෙක් විසින් කළ යුතු උතුම්ම දේ කරනවා කියලා. නමුත් ගිහියෝ බණිනවා භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා. කියලා පිළිච්ච padikkamට තරංගව සලකන්නේ නැහැ කියලා තිබුණා ලෝකයා මේ වැඩේ කරන මිනිස්සයා. මොකද ලෝකයාට ඕන වෙලා තියෙන්නේ සල්ලි. කීර්තිනාම ලාභ සත්කාර. මෙතන මොකක්ද? ඒ නිසා යෝගාවචර හරි අසරණ වෙනවා කොහොම මට මේක කරලා මොනවාක් ලාභයක් ලැබෙන්නේ නැහැ කීර්තියක් නැහැ නම්බුවක් නැහැ මොකුත් නැහැ බුදුන්ගේ ආශිර්වාදේ තියෙනවා ආර්යයන් වහන්සේලාගේ ආශිර්වාදේ තියෙනවා නමුත් යෝගාවචර ඉන්නේ දෙකට දෙතාවර වෙනවා මම මේ නැති වෙලා යන තැනකද ඉන්නේ ඇති වෙගෙන යන තැනකද කියලා ඉතින් ඒක තමයි අපෙන් කරන කැපකිරීම අපි කරන පාවාදීව නැත්නම් දායාදේ ඉතින් ඒක බුදුහාමුදුරුවෝ කියනවා දාන වලින් ශ්‍රේෂ්ඨම දාන කියලා ඉතින් මේක මේ මේ මේ ප්‍රශ්නයක් උත් ඇවිල්ලා තියෙනවා. උදේත් අපි බණක් කිව්වා දැන්ටත් කියනවා තියෙන්නේ මේ රූප ධර්මය ගෙවම් කරනකොට තන තමයි ඔය කියන කඩයිම ඔය ඔය කියන මේ කඩුල්ල ඒ කඩුල්ලේදී රූප ධර්ම ඉවර වෙච්ච ගමන් එක්ක වේදනාවක් එක්ක සංඥාවක් එක්ක සංස්කාරයක් එනවා තම තමන්ගේ චරිතය හැටියට. ඒකට සාදර වෙන්න ඕනේ ඒකෙන්නේ බාධකයක් විදියට. ඒකෙන්නේ මාර්ගයක් විදියට. ඒක එන්නේ බොටල් නෙක් එකක් විදියට. ඒ බාධකෙන්, ඒ මාරකෙන්, ඒ කරදරෙන් තමන්ගේ චරිතය අල්ලගතයි. යට මගේ මගේ චරිතය වැඩ කරන්නේ මොකේද? නැත්නම් මේ කපටකේ යට දුවන්නේ මොකද්ද කියලා. ඒකට බය වෙන්න නරකයි. හොඳට බලන්න ඕනේ මේ රූප ධර්ම ගෙවිලා ගියාට පස්සේ මට මේ ඉන්න බැරි වේදනා ප්‍රශ්නයක් නිසාද? <coughs> වර්ගී කරගන්න බැරි නම් කරගන්න බැරි සංඥා ප්‍රශ්නයක් නිසාද නැත්නම් මේක ඇඩ්ජස්ට් කරන්න ඕනේ හඩ කරන්න ඕනේ හුස්ම ගන්න ඕනේ නැගිටින්න ඕනේ කියන සංස්කාරයක් නිසාද කියලා. නිසා කියනවා පරියන්කේ දැන් උතෙන් යනකොට වෙහෙසනේ. නැගිටතර කමක් නැහැ. ඇයි නැගිටින්නේ කියලා අහන්නේ කියනවා. මම නැගිටින්නේ මේක කය වෙනස් කරන්න ඕන නිසා. එහෙම නැත්නම් සමහරලාට කියනවා මේක මට කාටවත් කියා ගන්න බැහැ නිසා හරිද වැරදිද දන්නේ නැහැ. ඒ නිසා මට සැකසන නැගිටිනවා කියලා. සමහරුන්ට වේදනා ප්‍රශ්න තියෙනවා. අන්නේ අන්තිම වෙලාවේ නැගිටින ඒ වෙලාවේ තීන්දුව කරන වෙලාව නෙවෙයි හිත ඔද්දල් වෙලා එපා වෙලා තියෙන්නේ. අන්න ඒ වෙලාවෙත් නැගිටින තැන කමටහන ඒක දිහා හොඳට බැලුවොත් කමටහන තියෙනවා හිත වෙනකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින්සයි ඒ කමටහන ගුරුවරයා දෙන එකක් නෙමෙයි. තමන්ම ගිහිලා අද්දරට යනකොට සත්‍යමත් වෙලා ඉන්න ඕනේ මම නැගිටින්නේ ඇයි? නිවන නම් ඉල්ලන්නේ ඕක තමයි හම්බෙලා තියෙන්නේ. ඇයි නැගිටින්නේ? නැගිටින්නේ ඒ වෙනකොට අපි වේදනාවක් බදාගන්න. සංඥාවක් බදාගන්න, සංස්කාරයක් බදාගන්න. ඉතින් අපි තුන් දෙනෙක් ගත්තොත් තුන් දෙනාගේ චරිත තුනක්. එක්කෙනෙක් කරන චෝදනාව අනෙක් එක්කෙනා කරන්නේ ඒක හොඳට පැහැදිලි වේදනාව පිළිබඳ චෝදනා කරන එකනා කවදාකවත් සංඥාව ප්‍රශ්නයක් කරගන්නේ සංස්කාර ප්‍රශ්නයක් කරගන්නේ ඒ හැමදාම වේදනාවමයි ප්‍රශ්නයක් කරන්නේ දෙතුන් සැරේ කතා කරනවා කියත හැකි මෙයා මෙතනදී කොක්ක ගහගෙන තියෙන සං වේදනාව සංඥාව ප්‍රශ්න කරගන්නේ එකනා වේදනාව ප්‍රශ්න කරගන්නේ සංස්කාර ප්‍රශ්න කරගන්නේ එයා හැමදාම සංඥාවමයි ප්‍රශ්න කරන්නේ එයා වෙනමම විදියට නඩු ගොනු කරන්නේ සංස්කාරත් ඒවා ඉතින් ඒක ගුරුවරට අල්ලන්න බෑ. ගුරුවරයා ඒ කමඨාන සුද්ධ කරනකොට කියන මනුස්සයා ඇත්ත කතා කරනවා නම් ගෙස් කරන්න විතරක් පුළුවන්. ඒ නිසා අපි යන්නේ රූප ගෙවන් කරාට පස්සේ වේදනා පාරතිකේද සංඥා පාරතිකේද සංස්කාර පාරතිකේද කියන එක අපිට අයිති දෙයක් නෙවෙයි. අපිට තියෙන ඩයග්නොස්ටික් ඒක නිරීක්ෂණය රෝග නිర్ణය කරන සුළුව දහස්වර වෙන්න දෙන්න. ඒකේ තියෙන ලස්සන තමයි රෝගේ අඳුර ගන්නකොටම බේත එතනම. වෙනම බේතක් නැහැ. මට මම මේ සංසාරට බැඳලා තියෙන වේදනා නිසා, සංඥා නිසා, සංස්කාර නිසා කියලා ඒ Taman තමගේ කොක්ක බැඳෙන තැන අල්ලගන්න පුළුවන් වුණොත් මේක අපේ මේ ජීවිතේ වැඩගත්ත වෙනවා. ඒක දන්නේ නැතුව මැරලා ගියා නම් වෙන කවුරු හම්බුණත් අපි ආයෙ මුලින් ඉඳලා පටන් ගන්නවා. එනිසා මේ රූප ධර්මයන්ගේ ගෙවන් කරන තැන හොඳ කඩයිමක්. හොඳ සම්දිස්ථානයක්. එතෙන්දි සාමාන්‍ය සතියමයි. විශාල සතියකින් සම්පූර්ණ එළඹ සිටීමකින් එහෙම නැත්නම් කියනවා නම් ලොකු කැපකිරීමකින් චිත්තක්ෂණේ පන්නන්න නැතුව පුළුවන් තරම් ඇහක් පිට ඇහක් තියාගෙන බලන්න ඉන්නවා දැන්. මේ පළවෙනි සැරේට ආනාපාන සංසිඳනවා කියන්නේ එතෙන්ද ගිහිල්ලා නැහැ. තාම සංසිඳනවා කියලා හිතාගෙන ඉන්න එකක් විතරයි. මේක සංසිඳලා නැහැ. තව සංසිඳවන්න ඕන කියලා යනකොට යනකොට තමයි හරීම මේ ප්‍රකෘති සංසිඳීමට එන්නේ. ඒ නිසා එතෙන්දී යෝගාවචරයට වගේම ගුරුවරයාට සිද්ධ වෙනවා හිත වට ගන්නෙත් නැතුව පාවා දෙන්නෙත් නැතුව කරලා කරලා කරලා කරලා කරලා කොහොම හරි හරියටම මේ ගුරුවාගේ ඔටුවගේ කොන්ද කඩන අවසාන පිටුරු ගහ තියෙන. අන්තිම පිටුරු ගහ වැටෙනකන් ධර්ම තමයි යන්න ඕනේ එක එක එක එක ටයිට්‍රේෂන් කරනකොට අන්තිම බිඳුව තියෙන්නේ. ඉස්සර දවසේ කිට්ටුවට යනවා. ඊට පස්සේ එතෙන් එනකොට සීරියස් කරලා අන්තිම බිඳුව වැටුනට පස්සේ පාර වෙනස් වෙනවා. ඒ ටයිට්‍රේෂන් කියලාම තමයි කියන්නේ අනුමා අනුමාපනයි. අනුමාපනයි. මෙන්න මේක ඒක ආර්ට් එකක් තියෙනවා. ඒක සයන්ස් එකක් නෑ. ඉතින්සලා එතෙන්ට ගාන හරියට මේ බිඳුව දාන්න ඉස්සලා මෙහෙමයි දැම්මට පස්සේ මේකයි කියලා අවසාන ඩ්‍රොප් එකෙන් අල්ලන. ඒ තරම්ම ෂාප් වෙනවා. මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මෙතනත් ලියලා තියෙනවා. ශූන්‍යතාවයේ අත්දැකීමත් අනිමිත්ත චේතෝ විමුක්තියත් එකම தத்துவයක්යි පහදා කරුණා කර පහදා දෙන්න කියලා මේ ශූන්‍යතාවයේ ඉන්නේ අනා සංස්කාරකාරයෝ. අනිමිත්තේ ඉන්නේ සංඥාකාරයට. අපණීතේ ඉන්නේ වේදනාකාරයට. අපණීත ශුන්‍යත අනිමිත්ත කියලා තුනක් එන්නේ ඒ ගිය පාරේ හැටියට එයා එළියට යන ගේට්ටුවේ නම. අනිමිත්ත ගන්නේ නිමිති ගන්න මිනිහට සංඥාකාරයට. එතනින් ගියාම සංස්කරණය කරන්න හදන මනුස්සයාට ඉන්නේ ශූන්‍යත බවක්. ආත්මයක් නැහැ කියලා. පණිති ගන්නේ වේදනා පැත්තෙන් ලෝකේ බලන කෙනා. ඒ නිසා යා ගොඩ වෙන පාරවල් තුනක් තියෙනවා විමුක්ති මාර්ග තුනක්. එකම තමයි. හැබැයි මේ කියන්නේ එක නට අරගේට්ටු හම්බ වෙන්නේ නැහැ. කැලණි ගඟට වැටෙන වතුර බිඳුවක් කවදාකවත් මහවැලි ගඟට යන්නේ නැහැ. ඒක කැලණි මොයෙමයි කඩබුඳට යන්නේ. ඒක මහවැලි ගඟට කවදාකවත් ගෙනියන්න බෑ. අන්න ඒ වගේ මේ විමුක්ති මාර්ග තුනක් තියෙනවා. එකම තමයි නමුත් ඒ ආපු පාරවල් තුනේ මේ මොය කටවල් තුනක් තමයි ඔය කතා කරන්නේ. ඒක හරි මේ මොනවද කියන්නේ? ෆිලොසොෆයිසි. හරිම ත්‍රිලින්. හැබැයි හත්ත පහක වැඩක් ඇති දෙයක්. ඕන කරලා තියෙන්නේ මුල් ටික විතරයි. ආධුනික භාවනා ටික විතරයි ඕන කරන්නේ. මේවා නිකන් අර ගැඹුරු සමීකරණ වලින් විස්තර කරාට මේවා නොදැනගත්තට වැඩේ සිද්ධ වෙනවා. හැමදාම ආනාපාන කිරුවට වැඩිය සමා කරන්න. කිනුවට වැඩිය සිගවම් කරන්න. ගිවුනට වැඩිය සිම් කරන්න. ගිවුනට වැඩිය නොදන්න තැනටම යන්න. එතකොට මේවා නොදැනගත්තත් වැඩේ වෙනවා. ඒ රූපාංශු දෙකක් මැද තියෙන ඉඩ කඩට තමයි අවකාශ ධාතුව. ඒ රූප දෙක වෙන් වෙන්නේ මැද තියෙන පරිච්ඡින්න අවකාශය නිසා. ඒ නිසා අපි රූප හොඳට බල බල බල බල ඉන්නකොට ලං කරලා බලනවා කියන්නේ නිකන් ලොක් කරන බන්නන්නේ කන්නේට බැලුවා වගේ බලන්න බලන්නේ රූප ධර්ම මේ මේ ආසන්න උච්ඡන්න වෙනකොට පේනවා මේ රූප ධර්මයාගේ න්‍යාය පත්‍රේ නැත්තම් න්‍යාය ධර්මය මේ ළඟ තියෙන රූප ධර්මයත් එක්ක කතාවක් නෑ මෙයා වෙනම මේක කරගෙන මේ තියෙන රූප ධර්මය යාට වෙනමම උප්පත්තියක්, තිතියක්, භංගයක් තියෙනවා. අතනින් පහළ වෙන චිත්තට මේකෙත් එක කිසි සම්බන්ධයක් නැහැ. වෙනම උප්පත්තියක් තියෙනවා, වෙනම විපරිණාමයක් තියෙනවා, වෙනම භංගයක් තියෙනවා. මේ දෙකක් කවදාවත් ගැටෙන්නේ ඒ මතුවෙන රූප ධර්ම කෝටියක් එක සිදුර ඇතුළත වැඩ කරත් ඒ දෙන්නේ අතර කවදාකවත් ගැටුමක් නැහැ. කවදාකවත් එක රූප ධර්මයකට අරකට කොච්චර අනිච්ච දුක්ඛ අනාත්ම තිබුණාට ඇතිවීම පැවතීම නැති වෙනතර මේකට වෙනම ආවේනිකයක් තියෙනවා. කියන්නේ සම්පූර්ණ ස්වාධීන පද්ධති දෙකක්. න්‍යාය පත්‍ර දෙකක්. න්‍යාය දෙකක්. මේ න්‍යාය දෙක වෙන් කරන්නේ මොකෙන්ද? එක රූපයක ඇති වෙනකොට මේ රූපේ නැති වෙනවා. මේ රූපේ පරිණාම වෙනකොට මේ රූපේ ඇති වෙනවා. මේ වෙන් කරන්නේ අවකාශ ධාතු. වෙන් කරන්නේ පරිච්ඡින්න අවකාශය. ඒ පරිච්ඡින්න අවකාශය තමයි නොසැලෙනදී. ඒ තුල තමයි රූප මේ නටන. අපේ හිත නලියන දෙයට විතරයි බැඳෙන්නේ. නලියන් නැති දෙයට සිද්ධි බහුල නැති නිසා අවු වෙන්නේ නැහැ. අපේ ඉදරන ගොදුරු වෙන්නේ නැහැ. නමුත් lessල වැටීමක් වෙනවා. ගිහිල්ලා නෙමෙයි. පය පැකිල්ල වැටෙනවා. වැටිච්චාම අපි කලබල වෙලා, තක්කු මොක් වෙලා අම්බෝ පය විසලා වැටුණා කියලා බුදු අම්බෝ කියන ආයෙත් වෙනවා රූප ධර්ම. පුජෙන් කියනවා වැටෙන්නේ නියම තැනට මොන මගුලක් වෙච්චාවයි හිතපන් කියලා කියන. ඉන්නේ නැහැ අම්මා මුත්තා කිව්වා. ආයෙසරයක් එනවා. අර අර රූප ධර්ම අල්ලන්නේ. ඉතින් අල්ලවුවට ඒකේ එහෙම අල්ලගෙන යන තරම් මේ දෙන්න තරම් කොඳු වැඩපලක් නැහැ. කවදා හෝ මේ වැටෙන තැන එන ආසත් ප්‍රසාද දෙක තියෙන මේ හිස්සන. එහෙම නැත්නම් මේ එක එක රූප න්‍යාය ධර්මයක් මේක වෙනම න්‍යායපත්‍යක් මේක වෙනම න්‍යායපත්‍යක් කරන්න නම් මේ දෙක අතර ස්වාධීනත්වයක් මේ ස්වාධීනත්වයේ එන්නේ පරිච්ඡින්න අවකාශය නිසා. ඒ අවකාශය දැකපු දවසේ තේරෙනවා රූප ධර්මයන්ගේ පූර්ණ න්‍යාය දැනගත්තට පස්සේ තමයි අරූප ද්‍රව්‍යයට හිත යන්නේ. මෙතන අරූප කියලා කියන්නේ අවකාශයට. අවකාශයට ගිය දවසේ තමයි චිත්‍ර සම්පූර්ණ වෙන්නේ. මොකද අවකාශයේ මුළු ප්‍රමාණය 195ට වැඩි වැඩි. රූප කියන නලියන කම්පන ගතිය වලට වැඩිය නලියන කම්පන ගති නැති මාධ්‍ය නැත්නම් මේ පැණි නෙවෙයි මේ වදේ ගත්තහම ඒක තමයි 95ක් ප්‍රතියි. මොකද අපි මුළු සංසාරේ පුරාවටම ගියේ අර නලියන චංචල වෙන 100% බදාගෙන තමයි අපි විශේෂඥ වුනේ. ඒක කවදාකවත් මුළු චිත්‍රෙ පෙන්වන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් කිව්වා මේ ශූන්‍යතාවය කියන වචනේ බුදුරජාණන් කිව්වා ඔය පේන දේ නැහැ කියන්නේ බයික හරහා ගිහිල්ලා පිටිපස්සේ තියෙන චිත්‍රය බලන්න. පිටිපස්සේ තියෙන කැන්වස් එක බලන්න. පිටිපස්සේ තියෙන මාධ්‍යය මැදට මුල් වෙන මාධ්‍ය බලන්නේ කියලා ඇත්තට මෑත කාලේ වෙනකන් ඉතිහාසයේ අවකාශයේ නිර්වචනය කරේ නැහැ. භෞතික විද්‍යාඥයන් ගත්තේ ඝනද්‍රව වායු සහ තේජෝ කියන එක විතරයි. thermal physics. බුදුහාමුදුරුවෝ පටවියාපෝ තේජෝ කියලා බුදුහාමුදුරුවෝ අවකාශ ධාතුවක්. හැබැයි බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා Hindu ආගමෙත් කියලා තිබ්බා. අවකාශ ධාතුව. ඉතින් ඒක නාස්තික ප්‍රතිපත්තියක් වශයෙන් කියලා ඒක ප්‍රතික්ෂේප කරා. දැන් රූප ගෙවම් කරන ගෙවම් කරන යන්නේ ඒ අවකාශ ධාතුවට ඉතින් යනකොට අපේ හිත ඉන්දිය ප්‍රතිබද්ධ විඥානයේ තනි වෙනවා අසර වෙනවා පාළු වෙනවා එපා වෙනවා කම්මැලි වෙනවා එයා යන්න දෙන්නේ නැහැ කියන්නේ බයක් ඇති කරනවා චකිතයක් ඇති කරනවා ඉතින් කැපකිරීමක් ඕන දානයක් ඕනේ ජීවිත පරිත්‍යාගයක් ඕනේ කාය පරිත්‍යාගයක් ඕනේ අපේ හිත ඒක මේ නිකන් හුදු සද්ධාාවක් විතරයි ප්‍රඥාවෙන් එන එකක් නෙමෙයි මම යන පාර හරි කියලා ඇදහිල්ලක් තියෙනවා. ඇදහිල්ලක් කියන එකට කියන්නේ අදිමොක්කේ සහ කුසල ඡන්දේ කියලා. කියන්නේ අදිමොක්කේ කියන්නේ රිසොලියුෂන් එකක් තියෙනවා. ඔය කවුරු මොන જાති කරුවත් මේක හරි මම යනවා. මට කාටවත් වග වෙන්න ඕන කමක් නැහැ. මට තියෙනවා මගේ මානවයිතිවාසිකම මම යනවා කියලා යන එකට කියනවා අදිමොක්ක සම්පත්තිය කියලා. අවුල් ජාලාවක නියම දේ අල්ලගන්න එක. ඒක මේ ප්‍රඥාවට නෙවෙයි අහුවෙන්නේ. ඒක අහුවෙන්නේ ශ්‍රද්ධාවකට. එහෙම නැත්නම් කියනවා මේ යෝනිසෝ මනසිකාරට ආසන්න හේතුව ප්‍රඥාව නෙවෙයි. සද්ධාව. ඒ ඔය අවිජ්ජා සූත්‍රයේ ඔය අද ඔය කීපකෙත් තියෙනවා යෝනිසෝ මනසිකාර කියන්නේ ධර්මයේ පහළ වෙන්නේ සද්ධාවෙන් කියන්නේ ලක් බයි chance කියන එකයි කියන්නේ. පොට්ටයක් කියන්නේ. සැලසුම් කරලා යන්න බෑ ඒක. solid එකක් කියලා හිතුවා. particle physics ಇದು ಡಿಸೈನ್ ಮಾಡೋ ಪಾರ್ಟ್ ಅಂತ ಪೇನ್ ಪೇನ್ ಈ ಸ್ಪೇಸ್ ಇದೆ ಈ ಪುಣ್ಯ ಕಲ್ಪನೆ ಆಗಿದೆ ඒක අටුවාව පෙන්නනවා මෙහෙම කතාවක්. මට හිතෙනවා ඒක දක්ෂයි කියලා. දැන් ගෘහ නිර්මාණශීලිය පඬිතුමෝගේ ගෙවල් හදනවානේ. ඌ ප්ලෑන් කරන්නේ මොකද? බිත්තියනේ. අවකාශය ප්ලෑන් කරන්න බෑනේ. නේ? අවසානයේ ගේ කියලා ගන්නෙ මොකද? අවකාශෙනේ. අපි පාවිච්චි කරන්නේ අවකාශෙනේ. ගෘහ නිර්මාණශීලිය චාර්ජ් කරනවද අවකාශය ප්ලෑන් කරා කියලා. ඌට charge කරන්න පුළුවන් වෙන බිත්තිය මෙහෙමයි උස මෙහෙමයි 1:10 අනුපාතේ අරකයි මේකයි කියලා කරන හරි අපච්චනේ. අන්තිමට වැඩ ගන්නෙ මොකද්ද? මේ පිට වලින් වැඩ වෙච්ච අවකාශය විතරනේ ගිය කියන්නේ. ඒක පුළුවන් ද මේ මේ ගෘහ නිර්මාණ ශිල්පයට අවකාශ plan කරලා දෙන්න. නෑ මං කියන්නේ සමාවෙන්න ඕනේ. අටුවාචාරින් වහන්සේ කියනවා මේ බිත්ති වහල යට කියන මේ සේවල් ඇත්තටම හරි වටින දේවල් නේ. අද බලන්න ප්ලාස්ටරින් වලට කොච්චරද, টয়ලට් ෆිටින්ස් වලට කොච්චරද, බිම ප්ලාස්ටර් කරන්න වහලට කොච්චර වීදම් එනවද කියලා. මොකද අපි පාවිච්චි කරන්නේ මොකක්ද? ඒ මැද තියෙන හිස්තන. ඒකට ගෙවන්න ඕනේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුර කියනවා අනේක ಜಾති සංසාරං සන්දහවිස්සං අනිප්පිසං ගහකාරංග වේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පරම් මේක අල්ලනකන් තමයි බුදුහාමුදුර සංසාරේ ගියේ. ඌ අල්ලගත්ත දැසේ පතුරුම ගැහුවා. ගහකාරං දිත්තෝසි පුනගේ යන්නකාසි තබ්බාතේ පාසුකා බග්ගා ගහකුටම් විසංකිතං විසංඛාරගතං චිත්තං තණ්හානං කයමජ්ජකා. ඒකවල් හදන යක්කු කරන හරිය කරන්නෙම අර ගොඩ නැගිලි ද්‍රව්‍ය ටිකක් හදාන ඕක සැලසුම් කළා මේ නිර්මාණය අර නිර්මාණය කෙරුවට වැඩ ගන්න හිස්තනේ. අගාරේ කියලා කියන්නේ ඒකට. බුදුහාම කියනවා සංසාරේ පුරාට මං ගියේ කියලා දැක්කේ මේ ටික. මං ඒක හොය හොයා ගියා. අන්තිමට දැක්කන අනිර්මිත දෙයක් තමයි ගියේ කියලා කියන්නේ මැද තියෙන අවකාශේ. ඒ දැකපු දාසේ මම මේ ඔක්කොම කුඩු කරලා දැම්මා. ඊට පස්සේ මට ගෙවල් හදන්න දෙන්න එපා කියලා. ඒ නිසා මේ ලෝකයේ තියෙන මේ නිර්මාණශීලීත්වය මේ තියෙන ප්‍රොඩක්ටිවිටි එක මේ තියෙන මේ ප්‍රෝග්‍රස් කියන එක මොකද්ද වෙන පැත්තකින් පෙන්වන බුදුහාම. හැබැයි මේක තුලින්මයි යන්නේ. ඒ නිර්මාණශීලත බැනලවත් හේෂාණ්ඩ බැනලවත් වැඩක් නැහැ. මේක හරහා පෙන්වන්න ඕනේ මේකේ ඔය කියන තරම් මැජික් නැහැ. මොකද අවකාශය plan කරන කාටවත් බෑ. නමුත් වැඩේ අන්තිමට යන්නේ අවකාශය විතරයි. ඉතින් ඒක තමයි පළවෙනිම උදාහරණය. බුදු වෙච්ච ගමම කිව්වේ මම මේක බල බල ඇවිද්දා මම මෙතෙක් කල් බැලුවේ විච්චි දිහා. ඔය මේව ගොඩනගන මේෂන් බාස්ට ගෙවන්න වෙන ගාන. එහෙම නැත්නම් ප්ලාස්ටර් කරන්න බාසු බාස්ට ගෙවන්න තියෙනවා. නමුත් ඒ එකක්වත් මේ ඕන කරන්නේ අන්තිමට වැඩ ගන්නෙ මම ඌ ඌ ඌ හිර කරලා නැති ගියේ හිස්තනෙන් විතරයි. අටුවාචාරින් වහන්සේලා එක පෙන්නවා ඒකේ තියෙනවා දැන් රතයක් ගැන කතා කරනකොට අපි ගන්න කෝච් එකක් කියලා කිව්වාම ඒ කෝච් එකේ ස්ක්‍රීන් එක එතනින් ගාම වහලේ හරි එක්ස්පෙන්සිව්. ඒව වැඩන්නේ නැහැ. ඉඳ ගන්න තියෙන හිස්තිකනේ හිස්සනේ ඇතුලේ තියෙන ඉඩ තිකනේ අපිට ඕනේ කරන්නේ. ඒක ඔය ද්‍රව්‍ය වල රඳාපවතින එකක් නෙවෙයි. අනිවාර්ය රූප ගැන හොඳට ගෙවන් කරලා ගියාට පස්සේ අපි ඉතුරු වෙන්නේ අවකාශය ඇත්තටම වැඩ වෙන්නේ ඒකේ. මොකද අපි කවදාකවත් අවකාශයට සාදු කියන්නේ නැහැ. වටිනාකමක් දෙන්නෙත් නැහැ. නිර්මාණය කරන්නෙත් නැහැ. නිර්මාණය කරන්නත් බෑනේ. අපි පොහසත් දුප්පත්කම් මනින්නේ මොකේද? කොච්චර අවකාශයක් සහිතව හිටු වැද්දා යතිම් බලන කොච්චර පොහසත්ද? අහසට වහලයක් නැහැ, රටේට බිත්ති නැහැ. විශාල අවකාශයක ජීවත් වෙනකොට විශාල පෝසතෙක්. අර පුංචි අවකාශයක් වට කරගෙන මේක ලොකුයි කියලා කියන එකට වැඩි. ඒක නිසා මේ අපි හිතාගෙන ඉන්න මේ ලෝකයේ අගයන් ආඩම්බරය නැත්තම් මේ තියෙන දෘෂ්ටි මේ කියන මේ දැක්ම සම්පූර්ණ උඩුකටකුරු වෙලා යනවා රූප ධර්මයන් ගෙවන් කළා නාම ධර්ම වලට යනකොට සතියේ හිටියන අපි ඉන්නේ conceptual world එකක. අපි ඉන්නේ මේ වවාගත්ත ලෝකෙක. බොරු නෙවෙයි. හැබැයි ඒක සම්මුති පැත්තෙන් විතරයි. පරමාර්ථයට යන්න නම් මේක දකින්නත් ඕනේ නොදකින්නත්. මේක වෙනස් පැත්තකින්. අපි කියනවා විප්ලවීය ආකාරයට, රැඩිකල් ආකාරයට. එහෙම නැත්නම් against the grain. දැක ගන්න පුළුවන් වුණාම හුඟ දෙනෙක් හිතන එක නාස්තිකත්වයක්. බුදුහාම කියන කිසියම් නාස්තිකත්වයක් ඒක නෑ. පුළුල් දර්ශන පරිදි පුළුල් ලියුම් විතරයි වෙන්නේ. ස්කෝප් එක වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඒකෙන් ද්‍රව්‍ය මේ අර කතාවට කිව්වට ද්‍රව්‍ය අව තක්සේරුවක් වෙන්නේ නැහැ. හයියෙන් කියන්න වෙනවා මට කතා කරලා වැඩක් නෑ. මෙන්න මේක බර ගන්නක් ඉන්නවා. වේදනාව ගැන ස්වාමීන් වහන්සේ ඕක දෙතරන්න කතා කරා බොරුව කරන්නේ අම්මෝ කතා කරන්න ගියාම පුපුරන. ඌ ප්‍රශ්න අහන්න බැරි යෝගය ගන්නවා. නෑ නෑ සමා වෙන්න ඕනේ බාධා කරා. බාධා කරාට සමා වෙන්න ඕනේ අයියේ කතා කරා. ඒ ශානස දැන් දැන් පොඩක් උසකින් ඉඳලා බලන පරියන්ක වෙනස් කරන පරියන්ක ඉඳලා මේ විදිහට සෝල්මාසිය භවනා කරාම ඒ ප්‍රශ්නේ තමයි මට බලපෑවේ ඒවි මට උඩින් ඉඳලා බලලාට බයින්න බැරුව මේ කකුල අමාරු. දැන් කකුල සතුලා මිදියාගෙන ස්ථාවන කරන් වේදනාව මම තේරුම් ගත්තා මොකද්ද කියලා. ඉතින් ඒකීට කකුල පල්ලෙහාට යන කකුල පුදු තියාගෙන පරියන්ක විදිහට වඩන වාසස් කරනවා. නමුත් සාරණස් නැහැ. ඒකේ වරදක් නැහැ නේද සාරණස්? ඒ කියන්නේ ඒ වෙනස් කියන දැන් වේදනාවක් එතකොට එන්නේ නැහැ. වේදනාව තේරෙන්නේ නැහැ. මම කර්ම කරාම ඒ තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් මම එහෙදි කළා. ඒ තේරුන්නේ නැහැ. නමුත් ඒක ඒක ඒක ඒක ඒක රිසල්ට් එකක් ආවා මොකද මට බහින්න බැරුණා මේක පල්ලෙහාට මේ කකුල මෙතනින් හැරෙන්න පටන් ගත්තා මොකද මේ අතරම තියාගෙන ඉඳලා දැන් නමුත් දැන් මේ අරම තියාගෙන ඉඳලා කකුල පල්ලෙහා තියාගෙන කකුල පුඩ තියාගෙන ඒ මේ ප්‍රශ්නේ ආවේ නෑ ඊට පස්සේ දැන් ගෙදර වුණත් මේ ප්‍රශ්නේ නෑ මොකද මේ දසන ගෙදර ඉඳලා ඒ විදිහට භාවනා කරද්දී මේ වේදනාව දැන් අත් මෙතන වේදනාව අර සෙකන්ඩරි ඇක්ෂන් එකේ ඉන්නේ නෑ. විඳ ගන්න බැරි වෙන්නේ නෑ. දැන් ඇවිදින්න පුළුවන්. දැන් මේ වේදනාව එන්නේ නැහැ. ඒකට ඒක අඳුරගත්තා. එතත් මම අඳුරගත්තා. එදත් ඒ කමන්නේ කියලා කාගෙන ගියා. මම එහෙ ඉන්නකොටම කාට අඳුර ඇවිද ගන්න බැරි වුණා නිකන්වත්. ජානවාසම දැක්කලා කියස්තිකෙම දැක්කම මම එන්නේ නැහැ. ඇවිදින්නේ නැහැ. ඉතින් දැන් මට දැනගන්න ඕනේ දැන් ඒක එහෙම කරාට කමන්නේ නැහැ නේද කියන එක. සමහරවිට දැන් gederadit මෙහෙම කරද්දී අර වේදනාව අතුලට ගියාම දැන් එතෙන්දි පේන්නේ සංඥාවක් වශයෙන් දකින්නවා මම ඒක මේ මෙතන වෙන දේ මේ ඒක අඳුරගන්න තියනවා. අඳුරගෙන ඉන්න පුළුවන්. හිතියට ස්වාමීනාස හැබැයි ඒක පොඩි චේන්ජ් එකක් කරාට ඒක වැරද්දක් තියෙනවා කියලා අහගන්න තමයි මට ඕනේ එතන. ඒ කියන්නේ මේකනේ සම්පූර්ණයෙන් නේද ස්වාමීනාස කියන තාවගෙන ඒ විදිහට යනවාද ඒක එහෙම නැත්නම් පොඩි චේන්ජ් එකකින් යකට දැන් බණ්‍යක් ඉන්නේ කිටි නේද නෙමෙයි. දැන් බකුල එහෙම කියන පොඩ්ඩක් ඉස්සරහට කරන එක ඒක ඩිස්ටර්බන්ස් එකක්ද කියලා අර මයින්ඩ් එක එකතන තියාගෙන ඉඳීමේ ඒකයි අවශ්‍යතාවය දැනගන්න ඕනේ. ඇත්තට මේකට යෝගාවචරයගේ භාවනාවේ මට්ටම ඒ වගේම වේදනාවේ තියෙන බරපතලකම් වගේ දෙයක් මිසක් ඔක්කොටම සාධාරණ වෙන තනි උත්තරයක් දෙන්න බෑ. <clears throat> අපිට මෙතෙන්දි කියන්න පුළුවන් සති සමාධි වැඩෙනකන් අපි කකුට ඉරියව් වෙනස් කරලා හරි කමන්න හොඳට සති සමාධි වඩ아가න කවදා හරි මේ වේදනාව හරහා යන්න වෙනවනේ. දැන්ම යා යුතු නෑ. ඒ සඳහා අපි පොඩි වෙනස්කම් කර කර හෝ චෛසික ධර්ම වඩන. සතිය, සමාධිය, ප්‍රඥා වඩලා විශ්වාසය ඇති වුණාට පස්සේ ওই වේදනාව හරහා කවදාද යනකම් උත්තරේ හම්බ වෙන. ඔය කරලා තියෙන්නේ රූප ධර්ම වෙනස් කරලා වේදනාව නොයන පැත්තට ගිහිලා ගිහිල්ලා. කමන්නේ. ඒක කරන ගමන් සත්‍යයත් සමාධියත් වැඩෙනවා නම් හොඳයි. කොහොම සත්‍ය සමාධිය වඩාන කවදා හරි වේදනාව හරහා යන්නම වෙනවා. නෑ කොට දැන් ඉගේ ඉරිපසුන් දැරේ. ඉවිච්ච වේදනාවේ. සිස්කර. එක්කිනා බාධාවක් තිබිලා ඒක. ඔච්ච ඒකෙන් පේන්න තියෙන ඔය තටමලා තියෙන වැඩි කියන්නේ. නෑ නෑ ඒක නෙවෙයි විතර කොට කියන්න අවශ්‍ය. කොහොමද? උලතරන් ස්ට්‍රෙස් එක දාලා කරා ඒකේ ඒකේ ඔපොසිට් රියැක්ෂන් එකක් බලපුවා. එහෙම පේනවනම් ඒ කියන්නේ ඔක යෝජනා කරන්න හදනවා. ඔය කියන ඔය දැකපු වේදනාව හරහා යන්න බෑ රිපකෂන් එකක් එන්නේ නැතුව කියලා. එහෙම එකක් නෑ. එතෙන්දි ගත්ත උපක්‍රමය වැරදි. එතෙන්දි ගත්ත ටෙක්නික් එක වැරදි. ඕනට වැඩිය අපි දඩු කරලා තිනවා. එහෙමනම් කරන්න දෙන ආපහු පස්සට ගියා. දුවේට සති සමාධි වඩාන ආයෙත් ගන්න. බැරි නම් ආයෙ පස්සට ගන්නවා. ආයෙ ගන්නවා. කවදා හෝ නේ පරියංක විනාශ කරන හෝ ඒව ඔක්කොම සතිය සමාධිය වැඩිීමේ උපක්‍රම විතරයි. වෙනස් කරලා හෝ නැතුව හෝ. වේදනාව තුලින් යන කියන්නේ වෙනසට කවදා හරි යන්න වෙනවා. ඒ යන්න වෙන්නේ වේදනාව නොයන විදිහට වාඩි වෙලා නෙමෙයි. වේදනාව ස්වභාවයෙන් ඉnderලා ඒකට සුදුසු මේ චටන් උපක්‍රම. නැත්තම් ආයුධ උපකරණ සකස් කරගත්ත දවසේ ඔය වේදනාව ඔච්චරම දරුණු දෙයක් නෙමෙයි. දැන් අපේ තාම හිත හයිය නෑ. සතිය හයිය නැහැ සමාධිය හයිය නැහැ සයිතන එදාර වැරදිට ඉඳගෙන දඟලපු නිසා තමයි ඔය මේ රිපකෂන් එකක් ආවේ කියන්නේ නෑ එහෙම එහෙම මේ එහෙම විනිශ්චයකට එන්න බෑ එහෙම මෙහෙම කරගෙන කරගෙන යන් කවදාරි සති සමාධිය ආපු දවසේ තමන්ට තේරෙන්න පටන් අරගනි වේදනාව කියන එක බොහෝමත්ම පුංචි චෛතසිකය සති චෛතසිකයත් එක්ක බලන්න තාම සතිය මදි තාම සමාධිය මදි උනාට පස්සේ ඔකෙච්චර නෑ. ඒ අතරමැදදී තමන් ඔය කකුල වෙනස් කරනවා. තමන් දන්නව වෙනස් කරේ මොකටද කියලා තමන් දන්නවා ඒක ආනිසංශය එහෙමනම් ඉස්සරහට කියලා කමක්. සුළුවෙන්ස තමයි කරන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් කරන්නේ ඒක බාධාවක් වෙලා නෑ භාවනාවට. ඒ කියන්නේ මේක තාම ගේම්ෆුල්. තාම ප්‍රයෝජනයක් තියෙනයි වැඩි. ඔව්. දැන් දැන් දැන් ඒක මම මේ කීබෝඩ් එක ඊළඟ පස්සේ ඉන්නේ මම කීපිට මේ ප්‍රශ්න අහලා බැලුවා කියලා සල්ලාසිකේ මේ ඉතින් මේ වහන්නේ නැතුවත් බෑ. දැන් ඔය අම්මාගෙන පටවිය අපෝතේ යෝ වායෝ බෙම්බෙම් මසින් පටවි ධාතුව දිහා බලාගෙන ඉන්නකොට ඒකේ මොනසාරස කියලා තියෙනවා. එහෙන් ගැදුත් මම කියලා තියෙනවා. ඒක පෙලෙන්නේ ස්වාමීන් වහන්සේ මට කිව්වා අන්තිම පේන්නේ නැති දෙයක් කියලා ඒක උත්සාහ කරන්න කියලා මයින්ඩ් එකෙන් බලන්න. ඒකම බැලුවා. බලාගෙන ඉන්න පුළුවන්කම තිබුණා. බැලුවා. එතකොට මට තේරෙනවා තේරුණා සමහර විදිහට බැලුමහන් වෙයිද දන්නේ නැහැ මම ඒකත් කියන්න. මේ ශිරෝස් ලැතිලා මාන්නු. දැන් දන්නවනේ ඒක ප්‍රෝටෝස් නියුට්‍රෝන්ස් ඒවා ඒ පැත්තට ගියාම දැන් මනසට කලින් තේහිදි මම කිව්වා මම මේක තමයි අන්තිමට එන්නේ හැම පැත්තෙම ආවම සවුන්ඩ් එක පැත්තෙන් ආවා ලයිට් එක පැත්තෙන් ආවත් ටීස් එක පැත්තෙන් ආවත් එන්නේ දෙන්න එතකොට ඒකත් ඇතුළට ගියාම සානාස ඒක කියන්නේ මොකද්ද? දැන් අන්තිමට එක රිසල්ට් එකනේ එන්නේ. ඒ රිසල්ට් එක සියුම් ලයිට් එක. ඒ රිසල්ට් එක අපිට ඩිෆයින් කරලා යන්න ඊගාට පැත්තට යන්න බෑනේ අපිට නේද? මොකද්ද කියන්නේ? සියුම් ලයිට් එකක් වගේ දක්න. ඕක දිහා බලාගෙන ඉන්න සානාස දැන් මෙතන චේන්ජ් එකක් සිද්ධ වෙනවා. මම බැලුම් හුවා මේකට ඇතිවීම නැතිවීම ගැන කියන්න කියලා සානාස. නමුත් මෙතන මේ සබ්ජෙක්ට් හැම පංච උපාදාන මේ ස්කන්ධයේ මේ කොටස් පහෙන් බලනකොට එන්නේ අන්තිමට හිතෙනවා මේ මම වැරදි වෙන්න පුළුවන් වැරදි මම මේ අහන්නේ බලින්නේ වාදින් හැමදාම අහන්නේ ගානකුත් නැහැ මේ නෑ ප්‍රශ්නේ තේන්නේ වටවලල්ලේ කරක් කරගෙන ඉන්නේ වටේ වටේ වටේ දැන් බලින්නේ නේද ප්‍රශ්නේ අහන්නකෝ දැන් දැන් ඕක කිවිම නැතිවීම තුලින් බලාගෙන ඉන්නකොට දැන් මම සොයනස කියලා කියලා මම දැකලා තියෙනවා මිලියන්ස් ට්‍රිලියන්ස් තරම් ගොඩක් ගම් ගන්න බැරි ප්‍රමාණයක් ඇති වෙනවා අර මම කියන්නේ සියුම් ලයිට් එකක් කියලා මේ පැත්තේ එනවා මේ පැත්තේ ඉන්න තියෙන. හැබැයි ඒ ඔක්කොම නෙමෙයි. මේ එකක් නැතිනකොට මේ එකක් 10ක් 15ක් හරියෙන් 100ක් 200ක්. නමුත් ඒක මිලියන්ස් ට්‍රිලියන්ස් නිසා ඒක මේ මුළු බඩියකම ඇති වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ කියන එකයි යනවනේ මොකද මම හැම පැත්තෙම බැලුවාම පේන්නේ ඒක. එතකොට ස්වාමීන් වහන්සේ මේ දැන් මේ මේකේ බලාගෙන ඉන්න එක කරන්නේ දැන් මේ දවස්වල. ඒක හරිද වැරදිද? එපාද බලා ඉන්නේ. දැන් ඉතින් මම ගැටලුව සවනස්ත කතා කරලා මොනේ කතා කරලා බැලලා මම බලන්නේ මම බලන්නේ මේ ප්‍රශ්නේ තේරුම් ගන්න. ඒ කියන්නේ දීලා ඇති සාක්ෂි මතින් ප්‍රශ්නේ තේරුම් ගන්න එපා. අපි ඉස්සලා ආස්වාස් ප්‍රසවාස් කියලා නම් කරන්න පුළුවන් වස්තුවක් දිගේ බහිනවා. පැහැල ගිහිල්ලා ආස්වාද ප්‍රසාද දෙකේ වෙනස නැතුව එක්ක චංචලකමක් එක්ක ආලෝකයක් මොකක් හරි සංසිද්ධියකට බහිනවා. පැසරවසේ අපි දන්නවා මේකේ මිනියෝජනය කරන්නේ අර තිබුණු ගොරෝසු ආස්වාද ප්‍රසාසයේ තමයි. තාම මොකක් හරි සංසිද්ධියකින් තේරෙනවා. සංසිද්ධියකින් අපි දකිනවා. ඉතින් අපි මේක වචනෙට නගන්න හදනකොට කාට හරි කියන්න හදනකොට මේක අපිට එක්ක කියන්න වෙනවා. පණුව බලක් දාලිනවා. එතන වතුර කඩකට වහිනවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන්ස් වගේ කියලා මේක කන්ෆිගරේට් කරන්න එපායි අපි. අපි මේ කාට හරි සංනිවේදනය කරන්න එපායි. මේ දකින්න දේ කාට හරි කියන්න එපායි අපි. ඔබට උමනවන්න රූප බලන්න. නමුත් පේනවා ඇස් දෙක පේනවා ඇස් දෙක කියන එක මේක මේක නිකන් ඔබ්ජෙක්ට් එකක්. මේක ලෙන්ස් එකක්. මම කියන්නේ ඒක තාට හරි දැන් ඔයා කමටහන් සුද්ධ කරන්න දැන් මට කියන්න එපායි. කියන්න යනකොට මේකේ හැඩයක් හරි ආකාරයක් හරි මැනර් එකක් හරි කියන්න වෙනවනේ. ඒ නේ. ඒ කියන්නේ සංඥාවක් දාන්න වෙනවනේ මේකට. ආ ඒක සංඥාවක් නැත්තම් කොමියුනිකේට් කරන්න බෑනේ. මෙන්න මේ සංඥාව දැම්මට පස්සේ මේක ආලෝකයක් වෙන්නේ නැත්නම් ඔක ආලෝකයක් නෙවෙයි. කම්පණයකුත් නෙවෙයි. චංචලයකුත් නෙවෙයි නැති දෙයක්කුත් නෙවෙයි. නිසා මතක තියාගන්න මේක කොමියුනිකේට් කරන්න හදනකොටම අපි කොමිට් වෙලා ඉවරයි. කොමිට් කරන්නේ නැතුවත් බෑනේ අපිට කමට අනුසුද්ධ කරන්න කියන්න එපා. කියනකොට අපිට සංඥාවේ ප්‍රයෝජනයක් ගන්න වෙනවා. මේක ආලෝකයක්. මේක චංචලයක්. මේක millions and trillions කියලා කියන ඔක්කොම සංඥානේ. ඒ නිසා අපි ඒක ඒකේ සංඥාවේ තියෙන limit එක දැනගෙන කතා කරන්නේ. ඉතින් මට මට ෆීල් කරන්න වෙනවා මේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. හරි එතෙන් ආවා. එතෙන් ආවට පස්සේ පේනවා මෙතන එක දෙයක් නෙවෙයි මේක කයක් සංස්කන්ධයක් සමූහයක්. ඒක තමයි සරුවචනේ සංකතං කියන වචනෙන් කිව්වේ. මේක ගුණයක්. රිතක්. මේක කලාපයක්. ඒ කලාපේ එකක් ගත්තොත් ඇතිවීම නැතිවීම ගියාට ලක්ෂෙම තියෙනවා. සමූහේ තියෙන එකක් ඇතිවෙ නැතින එකක් ඇතිවෙ නැතින මේ ලෙසක් තොරණක බල්පත් තුල නිමුණට තොරණේ ආලෝකයේ ඉතුරු වෙනවනේ. බල්බ් ප්‍රමාණයක් නෙවෙයි පරණපත් වෙන. මේ වගේ ඉන්න පටන් ගන්නවා. ආනේ මෙන්න පටන් අරගත්තට පස්සේ මේක විපරිණාම ස්වරූපයක් කියනවනේ මේක. තියෙන දේ නෙවෙයි තියෙන්නේ වෙනස් වෙනවා. ඒක තමයි බුදුහාම කිව්වේ මේ විපරිණාම ස්වරූපේ. මේ පැතිකඩ නිතරම පුපුරන බෑට වගේ පෙන දාන පොරිපි පෙනා වගේ වැස්සකට වහිනා වගේ. මේක දිහා බලාන සිටීම කරදරයක් නේ. නෑ මට නෑ. ඒක නෙමෙයි ප්‍රශ්න අහන්නේ නැත්නම් මොකටද ප්‍රශ්නේ? නෑ මේක බලාගෙන හිටීම කරදරයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. මෙතන වෙලා තියෙන ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් සවුන්ඩ් මේක ගැන ආවෝ. නෑ නෑ මම පුතෝන්නේ මේ ඇටයක් ගන්න මෙයාට මොනවාක්වත් එපා මෙන්න මේක බුදුහාමුදුරු කියන මේක බලන්න කැමති නිසා තමයි අපි භාවනාවෙන්තරෝ දේවල් බලන්නේ. එහෙම නැත්නම් මේක දිහාම බලන් හිටියොත් පෙනේ මේක බලාන ඉඳීම කරදරයක්. මේක දිහා බලන්න අපේ හිත කැමති නෑ. හරි ඒ භාවනා කරපු නිසානේ. ඒ භාවනා නොකරන මනුස්සයා මේක බලන්න කැමති නෑනේ. එයා බලන්න කැමති ගෑණියක් පිරිමියෙක් මල් ගහක් ලංක එකක්. ඒවනේ බලන්න කැමති. ඒක මේකේ නෑනේ. ඒක නිසා මේක දුකක්. මේක පිළීමක්. මෙන්න මේ පෙළෙන බව, තවන බව, විපරිණාම බව, සංකත බව තමයි දුක්ඛ සත්‍ය ලක්ෂණ. අක්ෂර හතරක් තියෙනවා. සංකතය කියලා කියන්නේ එක ධාතුවක් නෙමෙයි මෙතන තියෙන කෝටි ගාණක්. හැබැයි ඒක නිතරම වෙනස් වෙමින් නගනවා පණ රික්තක් වගේ. මේක දිහා බලාන ඉන්නකොට මේ ලෝකයේ තියෙන සම්මුතිය වලට දාන්න බැරි නිසා කතාවක් ගොතන්න බෑ. බෑ බෑ. ස්ටෝරීස් නෑ. නෑ නෑ. එතනින් ගියාම ඒක පෙළන ගතියක් තියෙනවා. මේකෙන් නැගිටලා යන්න හිතන ගතියක් තියෙනවා. මෙන්න මේ හතර තමයි අපි අනිවාර්යයෙන්ම දුක්ඛ සත්‍යයේ ඉන්න බවට ලකුණු. ඒක සීසන් කරන්න කියන දැනගෙන මේකේ තියෙන මේ ලකුණු හතර දින මේ හතරම සමාදන් වෙන්න. හරි මේක තමයි මට මේ පේන්නේ කියලා ඒ දහස්වර දසදහස්වර ලක්ෂ වාරයක් බැලුවොත් ඒ දුක්ඛ බුදුහාමර කියපු ආර්ය සත්‍යයි මට මේ පේන්නේ කියලා රූප ධර්ම නෙවෙයි රූප ධර්මයේ තියෙන තවන බව, පෙළන බව, සංකත බව සහ විපරිණාම බව. එතකොට කියන්න තියෙන්නේ මේක දිහා බලන්න කියලා දෙපයි කියනවා. අනේ. නම මගෙන් අහන්න බුණා. දැන් ආවේ මොකටද? ඒක අහනවා. ආ ඉතින් දැන් මට කිව්වේ ඔය. දැන් මම නෙවෙයි කිව්වේ. පුරුදු කාලේ දනම්. නෑ නෑ. මෙතන තියෙන්නේ මේ sannivedana. අපි ගොඩාක් වෙලා මේක මේක මේ රූපේ චිත්‍ර රූපේ මවා ගන්න උත්සාහ කරනවා. ඒ චිත්‍ර රූපේ මවනකොට සංඥා වැවිලා අපිව දැහැගෙන ඉවරයි. මේ වේ සංඥා වේදනා වෙවිලා දැහැගෙන ඉවරයි. සංස්කරණය වෙලා ඉවරයි. ඒ නිසා මනසෙන් මනසට යනවනම් ওই ප්‍රශ්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දෙන්නේ එක කතා කරනකොට අපිට බුදුහාමුදුරනේ නෙමෙයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කිව්වා ඔබට කවදා හරි දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා නම් ඒකේ විපරිණාම ස්වරූපෙ පෙනේ. මේකේ සංකත ස්වරූපෙ පෙනේ එකක් නෙමෙයි කෝටියක් කියලා. අර ආලෝක ලපයක් වැන්නකොට ඒකේ දූවිලි අංශනා කියන්නේ. කිලෝරක් නැති දුව එකක් යනකොට එකක් එනවා. අන්න ඒ වගේ වෙනවා. ඒක නිසා මේක දිහා බලාන සිටීම ටීවී එකේ ඩොට් රැට් දිහා බලා ඉන්න වගේ ප්‍රෝග්‍රෑම් එකක් නැහැ. ඉතින් ඒකවල ටීවී එක පොළවේ ගහන්න ඉතින්. අයි මල වාතයක් නෙමෙයි මේක උදේ ඉඳලා හැන්දනකන් ඩොට් රැට් නන කවුද බලන්නේ? බැලීම පෙලීමක් බවට පත් වෙනවා. තවන පෙළෙන ගතිය. ඔව්. ඒ වෙලාවේ තමයි චේන්ජ් වෙනවා, ඉන්ටර්චේන්ජ් වෙනවා. ඒ ඒ කියන්නේ අපේ සංඥාවල් මාරු කරනවා වේදනා මාරු කරනවා මයින්ඩ් එක චේන්ජ් කරනවා දන්නේ නැහැ සයන්ත. ඒව තමයි වංචනික ධර්ම කියන්නේ. ඒක තමයි ෂටගති කියන්නේ. ඒව මායාව ගති. ඒක අපි නෙවෙයි. ඒකනේ ඒක ඒක ක්ලේම් කරන්න එපා. ඒක මම කියා ගන්න යන්න එපා. මේ දකින්න අකමැති නිසා channel මාරු කරනවා. ඔව් ඔව්. ට්‍රැක් එක මාරු කරනවා. නෑ මාරු කරනවා. ඒක දැක්කොත් බුදුන් දැක්කා වගේ තමයි. බුදුහාමුදුරුවෝ තමයි අපිට කියන්නේ. කියලා මට ඉදත් කිව්වා ඕක දිහා බලන්න ගොන්නත් කිව්වා නිවන් ගියා කියලා හිතාගෙන ඕක දිහා බලාගෙන ඉන්නවා කියලා තමයි රට කිව්වේ. ඔය අපි අම්මෝ මම වයිස් කට්ටි. ඒක දැන් ආයෙත් ඒක තමයි එක්කෙනාගේ ඒක නල්ලට. ප්‍රශ්නේ ඒක නිසා මේක වැඩ කරන්නේ වෙනම න්‍යාය ධර්මයකට. ඒක ඒක එයාට න්‍යාය පත්‍රයක් තියෙන. ඒක මගේ න්‍යාය පත්‍රය නෙවෙයි. ඒක දැනගන්න එක තමයි අනාත්මය කියලා කියන්නේ. ඒක පරතෝ. විපරිණාමයේ අපි සම්පූර්ණ වන්නත් ඒක තමයි. නෑ නෑ. ඒ විපරිණාමයේ ඉච්චේ අපේ දුක තමයි කියන්නේ සමක් වෙනවා. මගේ දුක මම දුක කොහේ යනවද? ඔව් ඔව්. හැබැයි ඒකත් අයි අයි ඉන්ඩිවිඩුවල් කියලා කියන්නේ මම දැන් මෙතන කියන ඩයිමන්ෂන්ස් තුනේම ඉන්ඩිවිඩුවල්. මේ චිත්තක්ෂණේ පමණයි මෙතනට පමණයි මට විතරයි. ඒක වැඩ කරන්නේ මේ ඩයිමන්ෂන්ස් තුනේ. ඒ ඩයිමන්ෂන් පැනපු ගමන් අපි කතා කරන්නේ විකාරයක්. මේ ලෝකේ තියෙන sannivedana කියන්නේ විකාරයක්. අපි මේ පොදු දේවල් කතා කරනවා. එහෙම පොදු සත්‍යයක් මේ ලෝකේ නැහැ. පොදු මේ ගැයුව සම්මුති සත්‍ය. පරමාර්ථ සත්‍ය අදාළ වෙන්නේ මේ මොහොතේ මෙතන මට විතරයි. ඒක ඊගා චිත්තක්ෂණයේ ඒ මමයා නෙවෙයි. වෙලාවේ කිසිම එහෙම නීතියක් නැහැ. හැබැයි ඒකේ න්‍යායක් තියෙනවා. ඒ කියන්නේ ඍතු න්‍යාමයේ, කම්ම න්‍යාමයේ, බීජ න්‍යාමයේ, ධම්ම න්‍යාමයේ කියලා ඒ රූප ධර්ම වල ඍතු න්‍යාමයක් තියෙනවා. ඒක මොන සැකරයා බහරුණත් ඒක එච්චරම තමයි. ඒකේ බුදුහාමුදුර පහල කරපු දෙයක්වත් දෙයන්නාන්සේ මාපු එකක්වත් නෙවෙයි. බුදුහාමුදුර කියන්නේ න්‍යාය ධර්ම. ඒ න්‍යාය ධර්ම දකින්න මම නැතුව බලන්න මගේ නැතුව බලන්න මගේ ආත්මේ නැතුව මේක හුදු අන්ධෙක් බලනවා වගේ බලන ඉන්න එකයි තියෙන්නේ. તો මම හරි නේද මමයා ඉන්න තාක්කල් වැරදි. මමයා ඉන්න නෙමෙයි. අනිත් මුත්තලෙන් දැන් ඒ තරංගනේ. මොකද කරන්නේ? තණ්හාව නෙමෙයි. මට නේද? තණ්හාව නෙමෙයි. මේ සවනාස. ඒක තමයි එක්ස්කියුස් කියලා කියන්නේ. වාදේ බැලුනා. අනිත් ආවුනේ බැලුනා. කතා කරන්න බෑ. ඇත්ත කියන්නේ ඕනේ. මෙතන ඉන්න ඔක්කොටම වැඩිය කතා කරන්න බෑ. <laughs> බයති. ඒක පිළිබඳව අපි එදා කතා කරන්න වැඩිය දැන් පොඩ්ඩක් හරි ඒක විසඳිච්ච ගතිය, තීරිච්ච ගතිය, විසඳ ගතිය තියෙනවා. අනිවාර්යෙන් වුණා මොකද ඉතින් මට මට ඔළුව තාමත් මතක තියන්න තාම විසඳලා නැහැ. මේක ලක්ෂ කෝටි වාරයක් තව බලන්න ඕනේ. මේක මෙන්න මේ වගේ පොඩි පොඩි පොඩි පොඩි ලුණු සිවි ගැලවෙන්න වගේ ගැලවි ගැලවි ගැලවි ගැලවි යamak වෙයි. තාම තේරුම් ගත්තා කියලා හිතන්න බෑ ඒක බොරුවක්. තව ලක්ෂ වාරයක් මේක වෙන්නේ. ඉන්ද්‍රදේපාද කියන කාරණේ තමයි ආවේ. හරි දැන් ඒක පිටිතුනේ. ඒක දන්නවා නමුත් ආයේ ඉන්න ඕනේ කියව පරිදි ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ලක්ෂ වාරයක් කරන ආයේ සැකේ කිසිසේත්ම සැකේ ගැන සැක කරන්නේ. ඒක සාධාරණයි. බුදුහාම කියන මේක සාධාරණ සැකයක් ඉන්නේ. ඒකටයි බුදු කෙනෙක් මහා කරුණාවෙන් මේක ලක්ෂ පැත්තකින් 64 84000ක් ධර්මස්කන්ධයේ 84000 ක්‍රම වලට පෙන්නලා දෙන්නේ. එක එකනගේ චරිත වෙනස් වෙනවා. අපි ඒකට පුද්ගලිකව තරහ වෙන්න නරකයි මේ මම මොඩේක් මම නිඳා ලැබී ඉති කියලා. ඒ වුණත් කමක් නැහැ 80 ලක්ෂයක් හරි කමක් නැහැ කරලා කොට ගියොත් ගියා. මම නැහැ මේක අභිනේක වශයෙන් සම්පූර්ණ ඒ වයසේ නාම රූප අවබෝධ කෙරුවොත් ඒ ළමයිට මොකක්ද තේරෙන්නේ කියලා මමත්වේ නැතිකම ඒ වයසේ නම් හොයන්නේ. මට ගානක් පිළිවෙල දවසක් දුමේ ස්මරණ අරමුණක් තියෙනවා. ඔද මොනවාගේ මොනවාද ගාන පූජා කරලා එළියට එනකොට අරුණ ළමයි එල්ලෝ ගෝල්ඩ් ප්‍රජාශාලාට ඇවිල්ලා ස්වාමීන් වහන්සේගෙන් කමඨාන් කරන අවස්ථාවක් තිබුණා කියලා. මම කියලා ඒ වගේ කරුණ නම් ඒ අවස්ථාවේ පොලින අර මම මේ අවුරුදු 4 5 නාම රූප ගන්නලා මේ පාළු 16 වල කමඨාන් සුත්තුන් ප්‍රශ්නේ සංස්කෘතියේ ඇතිලා තියෙන්නේ. අපේ වායමන්ත කීවට මේ මම කාලේ නම් ඔක අපේ කවල තියෙන ඉස්කෝලේ ප්‍රමෝපණය මොකද කියනවා. ඇන්සලා තිබුණත් ඒක අපි නම ගහනවා. කොයි හැමදේම මේ මගේ මගේ මගේ කියලා අපේ අධ්‍යාපන ක්‍රමය එහෙමයි. වන්නාස්ති කුක්ලික විතරයි. දෙකින්ද වන්නාස්ති මොකද කියනවා කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ මේක බහලා දෙන්නේ කොහොමද කියලා. හොඳම hina වෙන කාරණා තියෙන්නේ බුරුමේ බුද්ධ ධර්ම විෂයක් වශයෙන් උගන්වන්නේ නැති නිසා ඇත්ත ඉගෙන ගන්න. බුද්ධ ධර්මයේ තහනම් බුරුමේ බුද්ධ ධර්ම උගන්වන්නේ. විශයක් වශයෙන් උගන්වන්න තරමක උගන්වන්නේ කෙනෙක්වත් භාවනා කරපුවයිනේ වෙන උගන්වන්නේ. උදාහම අද ලංකාවේ ගත්තොත් කිසිසේත්ම කවුරක්වත් මේ භාවනා කරලා අත්දකින්න ඕන ගතියක් නැහැ නේ උගන්වන්න. ඒකට ඕන කරලා තියෙන්නේ ඩිග්‍රී ආ PhD එකක් අරගත්තාම උගන්වන්න. ඉතින් ඉගෙනුවාට පස්සේ ඒ මම භාවනා කරන කාලේ ඒ විශ්වවිද්‍යාල කට්ටිය ගොඩාක් එක එක එක ෆැකල්ටිස්ලා සාකච්ඡා කරා. සාකච්ඡා කරන ප්‍රශ්නයක් ආවා බුද්ධ ආගමේ theory එක theory සඳහාමද practical ද කියලා. pure science එකක්ද applied science එකක්ද කියලා. දැන් අහන එකන dental school එකේ. උත්තර දීපේකන pali උගන්නන එකන. pali උගන්නන එකක pure science එකක් කියලා. dental college එකේ පුරකට මේක applied science එකක් කියලා. දැන් දෙන්න දැන් ඉතින් වාද කරනවා. වාද කරන ඉන්න ගමන් අර dental එකන තරගිලා ඉතින් හොඳ කුණු වර්ප දෙකක් කියලා ගත්ත පුටුව ගහනවා. දැන් මේ බොහොම ෆුල් ඇකඩමික් ෆුල් ඒ කියන්නේ ෆුල් මේ කැරියර් එකක් තියෙන රෙපියුටේෂන් එකක් තියෙන දෙන්නේ. ඊට පස්සේ කොහොම උඹ වගේ මිනිස්සෙක් කී දෙනෙක් ශිෂ්‍ය අමාරුයි දානවා. බුද්ධ학ම තියෙන PhD එක සඳහා පමණයි. තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරන්නේ නෙවෙයි. ඩෙන්ඩු කොලෙජ් එක නකිනවා එහෙම එකක් බුද්ධ학ම නෑ බුද්ධ학ම තියෙන මගේ ජීවිතය සීල සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් සම්බන්ධ කරගන්න PhD තිබුණා නැතත් කමක් නැහැ. ඉතින් දෙන්න රණ්ඩු කෙලිවල දැන් දෙන්නට ඒ තරම්ම දෙන්න ප්ලේ වලින් ෆයිට් එක. මේ පුටුවක් කරන අරට ගහන්න හදනකොට එකම ඔඩියන්ස් එකේ හිටිය ගොඩින් මහත්තයා විතරයි. මේ ෆයිට් එක බලන්න විසිල් ගහන්න කවුරුත් නැහැ දැන්. ගොඩින් මහත්තයා එකපාරට සම්පූර්ණ නිකන් ඇතුළට හරවගත්ත මොකක්වත් නැහැ. ඒක දැන් දෙන්නම හොඳම යාළුවෝ දෙන්නෙක් මේ. දෙන්නම ඇකඩමික් කැරක්ටර් දෙනවා. ගොඩින් විද්‍රෝ කරනවා මේ දෙන්නට ක්ලික් වුණා. කරපු ගමන් මේ දෙන්නට දාඩිය දාලා ඉවරයි. ඊට පස්සේ මොකක්වත් නැහැ. මේ දෙන්නටම ලැජ්ජාවකටපත් වුණා. අපි කරන්න ගියේ මොකද්ද? දැන් ඉන්නේ කොතනද? ඊට පස්සේ දවස් ගානකට පස්සේ ඒ ඩෙන්ටල් කොලෙජ් එකේ ඉන්න කෙනා කිව්වා, "Goodin what happened to you?" කියලා. ඒකෝ I withdraw myself inside කියලා. ගිත්ත ගමන් අර දෙන්නට තේරෙන්න පටන් අරගත්ත අපි දෙන කොච්චර හැංගීමෙන් කතා කරාට අපි කොච්චර මේ මේ manussත්වයේ ඉක්මන පැත්තකට යනවද ඉතින් ඒ නිසා මේ අධ්‍යාපනය උගන්වන හැම කෙනෙක්ම ඒක පිළිබඳව ප්‍රැක්ටිකල් පැත්ත දැනගෙන නෙවෙයි කරන්නේ. ඒ ඔය ඒ ඩෙන්ටල් කොලෙජ් එකේ ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩෝ මම ගිහිල්ලා රිට්‍රීට් එකේ ඉන්න වෙලාවදී රිට්‍රීට් රිට්‍රීට් කියලා කියන්නේ නිකන් ඔය පුද්ගලිකව ගිහිල්ලා කරනවා අපිට එච්චර හොඳ ගුරුවරු ඕගනයිස් කරන්න හිටියේ නෑ. ඉන්න වෙලාවේ හැන්දෑවක මයි ළඟට ඇවිල්ලා කතා කරන් ඉඳලා සන්තෝෂ වෙලා කිව්වා මේ මාරි කමන්න මෙහෙම ඉන්නේ ගන්නවා. මේ මයින් ඇහුවා මේ Buddhism is it a pure science or practical science? මම හිතලා තිබුණෙත් නෑ. මම ඉතින් කිව්වා පොඩ්ඩක් කළා කඩ ඉච්ච pure practical කියලා. purely practical කිව්වා. නෑ නෑ මම ප්‍රශ්නේ පෙන්නා. එක්ක pure කියපන් නැත්නම් practical කිව්වා. මම කිව්වා 100% practical. ඊයේ කිසිම තීරයක් නෑ තීරි සඳහා. ඒත් කිව්වා මට බෑ බෑ උඹ උත්තරයක් දීපන් කොහොම ප්‍රැක්ටිකල්ද කියපන් තියරිද කියලා. මම කිව්වා 100% purely practical කියලා. ඊට පස්සේ කිව්වා මේ දේ අද කී දෙනෙක් වවාගෙන කනවද කියලා. ධර්මයේ කියලා කියාගෙන උගන්නගෙන අනේ මම මේ කාටවත් ද්වේෂිකින් තරහකින් කතා කරනවා නෙවෙයි මේ සංඥාවේ තියෙන පටලැවිල්ල මම මේ කියන්නේ. ඒක නිසා දන්නේ නැත්තම් උගන්නන්න නැතුව ඉන්නේ කොහොඳයි. දන්න දෙයකටත් ඉඩ තියලා. ඒ මොකද මේ අවිද්‍යාව වැඩ කරනවා පළ ක්‍රම දෙකකට මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව සහ අපපටිපත්‍ය අවිද්‍යාව කියලා. අපපටිපත්‍ය අවිද්‍යාව කියලා කිව්වේ සිම්පල් අන්නෝවි. දන්නේ නැහැ. ඒකට යාර දැනුම දෙන්න ඕන. අපි ඒක අධ්‍යාපනය කරනවා. තව එකක් තියෙනවා මිස්පර්සෙප්ෂන් කියලා එකක්. මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව වැරද්ද බොරුව කියලා පෙන්වනවා බොරුව වැරද්ද කියලා පෙන්වන එක දැන හෝ නොදැන කරනවා. අධ්‍යාපනයේට බෑ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවයි කරන්නේ. අධ්‍යාපනයට පුළුවන් වෙන්නේ අපටිපත්‍ය අවිද්‍යාව නැති කරන්න විතරයි. නමුත් අධ්‍යාපනයේ පෙනී හිටින මට දෙකම කරන්න පුළුවන් කියලා. ඒක අධ්‍යාපනඥයෝ ඇඳගත්ත ඇඳිල්ල. ඒක නිසා අපේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා මේ මමෙක් ඉන්නවා ලැබිය හැකි සැකක් තියෙනවා ඒ සැපේ නිත්‍යයි සුඛයි සුබයි කියන එක හොල්ලන් නැතුව මේ මේ දැනුම ලැබුණොත් මේ සැප වැඩි කරන්න පුළුවන් කියලා කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මිසක සත්‍ය නෙවෙයි කියලා මම කියන්නේ. සත්‍ය කියනවා නම් කියන්න ඕනතන මමෙක් නෑ කියන තැන ඒ කියන මේ මිත්‍යාව අයින් කරන්න කතා කරනවා. මේකේ ලබන්න කියලා සැපක් නෑ. ඒ සැපේ නිට්ටයකමක් නෑ. ඒක සුබයක් නෙවෙයි. ඒ නිසා මේ නිට්ටය සුඛ සුබ සංඥා කියන මිත්‍යා ප්‍රතිපatti අවිජ්ජාවට අත නොතබා මොන්න තරම් දැනුම දුන්නත් අරක ඝන බහල වෙනවා මිසක්ක ගැලවෙන්නේ. ඉතින් ඒ නිසා අපිට බෑ අවිද්‍යාවට යුද මේ මේ අපි කියන්නේ. සාමාන්‍ය සම්මතකමෙන් සටන් කරලා අවිද්‍යාව දිනන්න බෑ. මොකද අවිද්‍යාව මොනක් දෙකක් තියෙනවා. එකක් ඡටම ආයෝධිකම, දන්න දේ බොරු කරගන්න එක, බොරුව දන්නකම, අනිතික සාමාන්‍ය නොදැනීම. සාමාන්‍ය නොදැනීම නම් අපිට සාමාන්‍ය අධ්‍යාපනය දෙන්න පුළුවන් නමුත් අපේ තියෙන වැරදි මත, වැරදි ගත්ත දේ කවදාකවත් ඒකෙන් නැති වෙන්නේ නැහැ. ඒ නිසා අවිද්‍යාවත් එක්ක සටන් කරන්න වෙන්නේ ගරිල්ලා ක්‍රමයකට. කෙලින් ගිහිල්ලත් පහර දෙන්න ඕනේ, සංගවිචිතත් පහර දෙන්න. ඒක නිසා බුරුමේදී ඒ තියෙන ඒ නාම රූප වෙනස් කරනවා කියන දැනුම අපි තත්තු තුනකින් තේරුම් ගන්න ඕන සුතමේ වශයෙන් සමාරු ගන්නවා සමාරුක චින්තාමේ මට්ටමට දාගෙන තේරුම් ගන්නවා ප්‍රත්‍යක්ෂ කරන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා මොකද අඩුවන්නේ සුතමේ වශයෙන් හරි දන්නේ කියන්නේ අපි චින්තාමේකට යන්නේ චින්තාමේට උනාට පස්සේනේ අපි ප්‍රඥාවට ප්‍රත්‍යක්ෂයට යන්නේ ඒ ඒක හරි කියලා දෙන්න පුළුවන් නම් දැන් ওই විද්‍යාව ඉස්සර කිව්වනේ මැටර් එක විතරයි කියලා දැන් කියනෝනේ කොන්ෂස්නස් එක ඕනයි කියලා. ඒ දෙක එකතුවක් ඕනයි කියන එක දැන් ඊස්ට්ස් e ඩයලොග් එකේ ඇවිල්ලා තියෙනවා. මේ බුරුමේදී හැම වෙලාවෙදී මේ දරුවන්ට කටපාඩම් කරන පන්සල් ගෙනියලා ඒකට කියනවා බුද්දිස් කල්චරල් කෝස් කියලා එකක්. නැෂනල් ලෙවල් එකේ අප්‍රේල් මැයි මාස දෙක ඉතාමත්ම සැරයි හැම තැනම බඩේ ලියන රෝග ඇති වෙනවා. ඒ නිසා ඉස්කෝලේ වහන්න. සමෝලිය. ඒ මාස දෙකේ එක මාසයක් අරගෙන උන් తాවකාලිකව පැවිදි කරලා කියලා දෙනවා. ඒක කරන්නේ මේ මේ ගම්මට්ටමේ. බුද්දිස් කල්චරල් කෝස් එකේ. ඉතින් මේ මිනිස්සු මුලින් ඉඳලම මේ මේ දෙකකට මේ එකක් කියන්නේ ඒකකයක් කියලා ලෝකේ දෙයක් නැහැ. දෙක තුනක එකතුවක්. නාම රූප දෙකේ එකතුවක් කියන එක මේ සාමාන්‍ය මේ පොතේ දැනුමේ මූල ධර්ම දැනුමෙන් මේ මිනිස්සු හැම කෙනාම වගේ දන්නවා. අපේ අධ්‍යාපනය කියලා බුද්ධහම ගෙන්නුවාට ඒ වගේ මේ මේ මේ ප්‍රායෝගික පැත්ත එහෙම නැත්නම් මේ අපි කියන විවහාරක පැත්ත හරීම දුර්වලයි. හැබැයි මේමවත් තිබුණ නැහැ ඉස්සල්ලා ටික ටික ටික ටික ටික යනවා. ඉතින් හැබැයි <clears throat> පොදු මතයකට ඉඳි ඉස්සලා මෙන්න මේක මතක තියානින්න කවදාකවත් මේ නෛර්යානික සීසත් ධර්මයේ ජනමතයක් හෝ බහුතර මතයක් නම් වෙන්නේ නැහැ. ඒක නිකන් සැලසුම් හදන්නත් එපා. ඒක නිකන් පැට්‍රෝ පුච්චන වැඩක්. හැමදාම තේරුම් ගන්න ඉතාමත්ම සුළුතරයක්. සරුවචනාංශේ හිටියත් එච්චරයි නැතත් එච්චරයි. ඒ නිසා අපි ජාතික මට්ටමේ සැලසුම් හදන්න යන්න එපා. ඒක නිකන් අපිට නැති හැකියාවල් මතින් අනවශ්‍ය වැඩ කරන්න ගිහිල්ලා අමාරු වැඩ. අපිට හිතා ගන්න ඕනේ මේම හරි කමන්නේ අපිට මේ මමේන්ද්‍ර මහත්තයා වගේ හරි කමන්නේ අඬලා හරි කමන්නේ. දහස්සර හප්පල හරි කමන්නේ අදට වැඩිය පොඩ්ඩක් ඉස්සරහට දැනගන්න ඕන. මේක නැෂනලයිස් කරන්න යන්න එපා, ජෙනරලයිස් කරන්න යන්න එපා, අනුන්ට දෙන්න පුළුවන් කියලා හිතන්න එපා. ඒක කියන්නේ මේ මම උසස් මට විතරයි පුළුවන් අනික් අයට බෑ කියන එක නෙවෙයි. ධර්මයේ ගැඹිරයි කියන එක. මේක අනිවාර්යයෙන්ම ලේවලින් ගන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම යෙදිලම ගන්න ඕනේ. ටැබ්ලට් එකකින්වත් ඔපරේෂන් එකකින්වත් ආශිර්වාදකින් කරන්න බෑ. ඒක නිසා ගුරුමේ එහෙනම් ඔය ඔච්චරම හොඳට නාම රූප දන්නවා සෑහෙන ගන්න නිවන් දකින්න eBay. ඒ තරම් කැපී පෙනෙන වෙනසක් නැහැ. ඒ තියෙන්නේ සුතමේ ඥානෙ කියනවා ඒ සංඝ ගෞරවය තියෙනවා ධර්ම ගෞරවය තියෙනවා මොකද මේ මිනිස්සු අර බටහිර ජාතීන් විවෘත වෙච්ච නැති නිසා. නමුත් බටහිර ජාතීන් කියනවා අපිටත් වැඩිය පිටිපස්සෙන් ඉන්නේ කියලා මොකද ඒගොල්ලෝ කියන පදේ කැපුණා තියෙනවා. බටහිර ලෝකේ කියන නයින් නැටවිල්ල නැටුවේ නැති නිසා. ඒ නිසා අපි සංස්කෘතික වශයෙන් ඓතිහාසිකගත වශයෙන් අගයන් ආඩම්බරයෙන් බලනවා මිසක් අපි ඉස්සරහද ඒගොල්ලෝ ඉස්සරහද කියලා කියන්නවා. නමුත් එහෙම මතයකින් යුක්තව බුරුමේ ගියොත් පශ්චාත්තාප වෙයි. සාමාන්‍ය බලනකොට තන්නේ කරම පූජා විදි වලට යටවිච්ච රටක්. විශාල වශයෙන් මේ මහායාන බුද්ධ ආගමේ තියෙන මේ නස්සතර ඉතින් ගියාම গুপ্ত වැඩ ඇදහිලි වලින් පිරිච්ච රටක්. මං ගියා අපි 1996 මං ආවේ. ඊට පස්සේ 2001 මම ගියා. ගියාට පස්සේ මං දැක්කා හැම පූජනීය ස්ථානිකම පාරවල් අයිනේ දේව රූප පූලින් ගණන් හදලා. එච්චර මං කරුණාත්ම මාත්‍රිකව මං ගිය පාරේ එනකොට මෙච්චර පාරාගේ දෙවරෝ තිබුණේ නැහැ කියලා. කියන්න බෑ ශාංශ දිවි ලෝකේ පොපියුලේෂන් එක නැගලක් දන්නේ නැහැ කියලා. උතුම් විදියට ඒ පන්සලේ පැත්තක තියෙනවා එක දේව රූපයක් තියෙන එකට අරක්කු පූජා කරන්න ඕන. ස්පිරිට්. මේ සිල්ක් රෙද්දයි ස්පිරිට් જાති. ඉතින් මේ දේව රූපේ මොකද්ද හැඩයකට ඉන්නවා යතේ හැම තැනම බෝතල් එල්ලුවා. ඒකල ඒ රූපේ වහලා තියෙනවා ඒ සිල්ක් රෙජුලි. තව එක මිනිසෙක් ඉන්නවා ඒ මිනිසයා සියල්ල ඉෂ්ට වෙන මිනිසෙක් මෙහෙම ඉන්නේ. එයාට සිගරට් පූජා කරනවා. හැම වෙලාවෙම ගියොත් කපල්ලයක් ඇවිල්ලා සිගරට් එක පත්තු කරලා මෙහෙම ගහලා තියලා තියෙනවා. දිගින් දිගට දිගින් දිගට නැති වෙන නැති වෙන ගාන සිගරට් එකක් පත්තු වෙනවා. තව රූපයක් තියෙන බොහෝම ඉතිහාසගත රූපයක් ඒකේ මේක අනුභව සම්පන්නයි කියලා කියනවා. කකුලේ අමාරුවක් තියෙනවා නම් ගිහිල්ලා ඒ රූපේ කකුල අත ගාලා එන්න ඕන. කොන්දේ අමාරුවක් තියෙනවා නම් කොන්ද අත ගන්න ඕන. ඉසිකක් වත් තියෙනවා ඔළුව අත ගන්න ඕන. සුද්දෙක් දැකලා කියනවා ජාතික රෝගේ මොකද්ද කියලා රූපේ බලලා කීයත හැකියි. මොකද අත ගාපු තැන පොලිස් වෙලානේ. ඒ රූපේ ඔය ඉතිහාසගත වෙලාවේදී නැති වෙලා පස්සේ හොයාගෙන දැන් ස්වේදගෝන් ඡාය කෞතුකාගාරේ තැම්පත් කරලා තියෙනවා. ඒකේ බෙල්ල ගිහිල්ලා තියෙන්නේ. ඉතුරු කෑලි වල දැනටත් මිනිස්සු ගිහිල්ලා ඒ කෑල්ල අත ගන්න. ඉතින් අර සුවේ සුව සේවාවල් තියෙන අර කතෝලික ආගම මොනවද ඒවට කියන්නේ සර්විසස් තියෙන්නේ සර්විස් එකට ගියාට පස්සේ සනීපෙන එකේ මට මතක නැහැ මොන සුව සේවාවල්ද මොකද්ද ඔයක් කියලා තියෙනවා ඒ සර්විස් එකක් තියෙනවා ඉතින් යුනිවර්සිටි කින්නදී අපි විහිළුවක් කියනවා ඒකෙදි කරනකොට ඒ ඒ සර්විස් එක යනකොට ලෙඩේ තියෙන දණ ඇඟිල්ල තියාගන්න ඕන. ඇස්පින් නැති කරන මෙහෙම තිබ්බහම ඇස්පින් ගන්න. කන් ඇහෙන්නේ නැති කරන ඇඟිල්ල ගහනකොට කන් ඇහැ. අර්ශස් කාර්යය කොහෙද ගහන්නේ කියලා අහනවා. මේ තරම් විහිළු තියෙනවා. ලංකාවේ නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ ලංකාවේ තොන් ගණන් තියෙනවා. තොන් ගණන් තියෙනවා අද අපේ නායක හඳුරු කරන්නේම මේ පූජා ක්‍රම ඔක්කොගෙම සූ කරන්න හදනවා. ඒ කරන ස්වාමීන් වහන්සේගේ තියෙන ලෙඩ කඳ දැක්කනම් ඔය කරන හැම කෙනෙක්ම වැටුනේ ඔය මඟුල් කරන්න කියලා. මේ පූජාවල් සහ සූ කිරීම කරන කට්ටියට වෙලා තියෙන රෝග දිහා බලන්න කියන්න ලැජ්ජයි. මේ අනුන්ට සූ කරන එක නඩ කොහොමද මේක ඉන්නේ කියලා. අපිට ලෙඩ වෙන්න කිසි ලැජ්ජාවක් නැහැ. මොකද අපිට සුව ශක්තියක් නැහැ. අපි තින්නේ බේත් දීලා දොස්තර කෙනෙකුට දාලා තමයි ෂේප් වෙන්නේ. අර ගන්නන්ට ලෙඩ වෙන්නවත් බෑ. ඒක නිසා මේ මේ තායිලන්තේ පුදුමාකාරයි කියලා බලන්න බැංකොක් වල බෞද්ධ ගතියක් පේන්න තියෙනවද කියලා. වෛශ්‍යාගාරයක් තියෙනවා. හැන්ද වෙනකොට ගන්න දෙයක් නැහැ. කිසිම තැනක බෞද්ධ ගතියක් පේන. උදේ වරුවේ පේන්න තියෙනවා සංඝයා වින්ද වාතයන් ඉඳලා. දවල් වෙනකොට ගන්න දෙයක්. ඉතින් ඒක නිසා අපිට හරි අමාරුයි මේ සංස්කෘත වශයෙන් ඒක වෙලා තියෙනවා කියලා මම නමුත් බුරුමෙන් තාමත් මම පිළිගන්නවා හරියට දැනගෙන භාවනා මධ්‍යස්ථානයේදී විපස්සනා කරන තැනකට ගිහිල්ලා අපිට ඕනේ බඩු අරගෙන ඉන්න පුළුවන් පොදුවේ බුරුමෙ ගිහිල්ලා නම් හාමුදුරු බස් එක උඩ නැගලා සිගරට් බිබී යනවා දකින්නකොට වහලෙ උඩ හරි මොකදෝ හිතෙනවා මොකද ලංකාවේ හාමුදුරුවෝ 30000ක් එහි ලක්ෂ 4ක් විතර හාමුදුරුවෝ මොකද දවස් තුනකට පැවිදි වෙන්නේ පැවිදිලා දවස් තුනෙන් සිවුරට. ඉතින් ඊට පස්සේ අර පැවිද්දයි ගිහියයි අතර තියෙන සම්බන්ධතාවයේ හරියට ඔද්දල් වෙනවා. ඊට පස්සේ මේ මේ හාමුදුරනේ දවස් තුන ඇතුළත උගන්නන්න කවුරක්වත් ඇත්තෙත් නැහැ. ඉතින් මේ සාමාන්‍ය ක්‍රමයට ගත කරන්නේ. ඉතින් ඒ නිසා මේ පැත්තක් තියෙනවා මම ඉතාමත්ම සන්තෝෂ වුණා. මම ගියේ යන්න ඉස්සෙල්ලා මම මෙතෙන් යනවා කියලා හිතාගෙන මම ගිහිල්ලා මොනවාවත් බලන්න ගියේ නෑ බුරුමේ. මාස 18ක් 20ක් විතර යනකම් බුරුමේ රටට ගියේ නෑ. ඇක්චුලි ඒ සයඩෝ කිව්වා ගියාට බලන්න දෙයක් නැහැ කියලා. හරි අමාරුයි ඇතුළටලා ඉනවා. ගිහින්දලා බැලුවට පස්සේ පේනවා මනුස්ස ලෝකයේ අහවල් තැන නිවන වැඩිපුර තියෙනවා කියලා තැනක් නැහැ. හැම තැනම තියෙන්නේ ඔය ඒ වෙනුවෙන් කරගෙන යන ව්‍යාපාරය නිසා කතෝලික ආගමේ හෝ Hindu ආගමේ හෝ මුස්ලිම් ආගමේ අපිට ඔය පිළිලයි කියන දෙයක් නෑ ඒ මිනිසුත් කරන ওই ටිකම තමයි. ඉතින් මම එන්න හදනකොට මේ ඇමරිකාවෙන් ආපු එක්කෙනෙක් හවායි වල ඉන්න එක්කෙනෙක් කතා කළා කිව්වා මේ අපි හිටියේ භවනා මධ්‍යස්ථානේ බුරුමෙනේ මේ විපස්සනානේ. ඉතින් ඒකෙදි කෙලින්ම කියන්නේ මේ ජීවිතේ නිවන් දකින්න ඕන කියන ඉන්දිස්ට්‍රි ලයිෆ් concept එක තමයි තියෙන්නේ. ඉතින් එයා ඇති කරා මෙත්තා දාන ප්‍රොජෙක්ට් කියලා එකක් මේ ඉස්පිරිතාලෙ ඉන්න ලෙඩුන්ට බෙහෙත් දෙන්න දොස්තරලා ගෙනත් දාන්න අර එහෙම කරලා ඉවල කිව්වා ඒක කරපු හාමුදුරුවෝ මේ මේ ජීවිතේ නිවන් දකින්න නෙවෙයි යන්නේ හාමුදුරුවෝ මතු නිවන් දකින්න නිසා බෝධිසත්ව කෙනෙක් ඒ හාමුදුරුවෝ මේ මේ ඉතහනේ කවුරක්වත් ඒකට සපෝට් කරන්නේ නැහැ ඊට පස්සේ ඒ මහත්තයා කියනවා මට ආරංචියක් තියෙනවා ලංකාවේ මේ වගේ මෙත්ත දාන ප්‍රොජෙක්ට් වලට වගේ උදව් කරන හාමුදුරුවෝ සෑහෙන්න ඉන්නවයි කියලා මම කිව්වා ඉන්නවා කුට්ටි සාකුවක් අරන් එන්න පුරෝලා දෙන්නම් කිව්වා ලංකාවේ ඉන්න හරියක් ඉන්නේ බෝසත්තුරු කිව්වා. කියනකොට මිනිහා මගේ දිහා බලකෝ ඇයි ඒ ගැන ඔහොම කතා කරන්නේ කිව්වා මට තීක්ත වෙලා දීන්නේ කිව්වා මට. බෝසත්තරන්ති කියලා කියනකොට මම ලයිස්ට් එක නම කපනවා. කියන්නේ මයි concept එකට විරුද්ධ වෙනවා කියන එක නෙවෙයි. පුළුවන් නම් දැන් නැත්තම් බෑ. අද කොහෙද යන්නේ? මොකද වෙලා තියෙන්නේ? හැකි හැම කෙනම ඊයේ මම දන්නේ මම හිතන්නේ පිරිසද පිරිදාට කොහොදත් මගේ ප්‍රශ්නයක් අහලා දුන මේ බෝසතාණන් වහන්සේලයි මෛත්‍රී බුදුහාමුදුරුවෝයි අනම්මන දෙති මංක සරබලදාරි දෙවියෝ අදහනට වැඩිය මෛත්‍රී බුදුහාමුදුරුවෝ අදහන්නේ කොහොඳයි නෙමෙයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ කම්පැරටිව්ලි බලන්න යක්ෂයෙක් අදහනකට වැඩිය හොඳයි සර්ව බලධාරී දෙයයන් ආංශේ. ධෛර්යවල දෙයයන් ආංශයට වෙනදා බෝසතාණන් වහන්සේ මෙච්චර මේ වටිනා ගෞතම සම්බුද්ධ ශාසනයක් තියෙද්දී මේ নানা ප්‍රක්‍රම වලට මෙහෙම අල්ලන්න පුළුවන්ක මෙහෙම අමාරුවෙන් අල්ලන්නේ අර අත වටෙන් දාලා. ඒක දිහා බලනකොට මම දන්නවා ඒක නම් මිනිස්සයා ජාතක කරපු දෙයක්. ගිය හැම තැනම සංකරතාවයට සංකීර්ණතාවයට කැමති මේ සරල දෙයට කැමති නැහැ. සරල දෙය මොකද්ද බාලයි වගේ තේරෙනවා. ඍජු දේ එච්චර හරිනේ අර අන්නපු සංස්කරණ කරපු දේ තමයි යන්නේ. ඉතින් මෙව තමයි සම්මාදිට්ඨිය කියන්නේ. මෙව තමයි දැක්ම කියන්නේ. ඒක අපි අම්මලාගෙන් තාත්තලාගෙන් හම්බ වෙන්නේ නැහැ. අපිට ගුරුවරු උගන්වන්නෙත් නැහැ. අපි කොහෙන් හරි කර්ම ගෙවලා සංසාරිකාව ඇති කියපු දවසට විතරක් අපිට තේරෙයි මේක වරද්දගෙන අපි මොන භාවනා කරුවත් හරියන්නේ නැහැ නේද? එන්ජින් එක කොච්චර හයියෙන් දිව්වත් හරවලා තියෙන කාර් එක ওই පැත්තටද කියන පැත්තනේ කාර් එක දුවන්නේ. එන්ජින් එකේ පවර් එකෙන් වැඩක් නැහැ. ඒක හරව ගන්න එකයි වැඩේ. ඉතින් මේ යුගේ මේ යන කාලය ඇතුළත මිනිස්සුන්ට දැන් මේක කරලා කරලා කරලා සමහරෙකුට මේක තේරෙන්න පටන් ගන්න තියෙනවා. ධර්මයේ අඩුපාඩුවක් නෙමෙයි තියෙන්නේ. අර නියම දේ තෝරා ගැනීමේ දක්ෂකම ඒක පෞද්ගලිකයි. රහසිගතයි. private and confidential ඒවා. ඉතින් අපි උත්සාහ කරන්නේ ඒක හදා බෙදා ගන්න පුළුවන් දෙ කියන එකටයි මේ උත්සාහයක් තියෙන්නේ. අර ක්‍රම නම් ඉතින් ඒ ගැන කතා කරලා ඉවර කරන්න බෑ. එතකොට නිකන් හරියට අපි ලෝකේ විවේචනය කරා වගේ සම්මුති විවේචනය කරා වගේ වෙනවා. නමුත් අපි තේරුම් අරගන්න ඕනේ මේ විවේචනෙන් හරි කමන්නේ. පරමාර්ථ ධර්මයක් සත්‍ය ධර්මයක් අහුණාට පස්සේ ඒ වගේ තියෙන ආදීනව සලකලා බහුජන මතයට නොගියට තමන්ගේ පෞද්ගලික හෘදේ සාක්ෂියට එකඟව පුළුවන් තරම් හරි පාරට දාගන්න. ඒක බ්ලක් බයි චාන්ස් තමයි මට නම් පේන්නේ. හොඳයි දැන් නම් පහමාරයි වෙලාව අපි ධම්රිවිකේදී විනිශ්චයක් ගත්තා ලබන මාස 21 වෙනිදාට විශේෂකණ්ඩායි කියලා කියන්නේ ඉරිදා තියෙන ඒක නිසා අපි නැවතත් මේ හෙෂාන් කැමති නම් විශේෂකණ්ඩාට ආපහු එකතු වෙනවා. එහෙම නැත්නම් අපි වෙන මොනවාරි ප්‍රශ්න ප්‍රකාශන මතිමතාතර නැත්නම් මම යෝජනා කරනවා අද දවසෙත් අපි හිතුව පැතුව පරිදි ප්‍රාර්ථනා කර පරිදි මේ කටයුතු නිම කර ගන්න පුළුවන් වුණා. ඒ නිම කිරීමේ කුසලතාවේ ශක්තිය අපි මේවට පෙනී නොපෙනී උදව් කරන්නා වූ සත්පුරුෂ මණ්ඩල, දේව මණ්ඩල මේ සියලු දෙනාටම අනුමೋದනා චීර්ෂයෙන් ආරාධනා කරමු. මේ පින දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි තනුව වැඩි දෙමාපියෝ ගුරුරු යම් ආකාරයකින් සතුට වෙනවා නම් අපි අද ඒ අත්තු බලාපොරොත්තු වෙච්ච පාරවල් දිගේ ඊටත් වැඩිය නැත්නම් ඊටත් වඩා හොඳින් මේ කටයුතු කරනවා කියලා <clears throat> ඒ අත්තු මේ මුදිතාවෙන් යුක්තව අපි දෙන මේ පින දැකලා පිරිසේ ඉඳලා සාදු කියන්නාසේ ඉන්නා තැනක සිට සාදු කියලා පින් අනුමෝදන් කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අප අපටත් මේ තාම අපහසුයෙන් අමාරුවෙන් රැස් කර ගන්නාලද මේ දක්ෂතා කුසලතා නිසා මේ සම්බුද්ධ ශාසනයේදී මේ ජීවිතය ඇතුළතදීම බුද්ධ ආදී උත්මයන් වහන්සේලා සපයි සුන්දරයි සාන්තයි ප්‍රවරයි දේශනා කරන ලද ඒ උත්තමාර්ථය සාක්ෂාත් කරගන්නම මේ පින 100 හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඒ අදාචින් අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ දවසේ වැඩවල නිමාව සටහන් කරමු. ඊත්තාවතා චගම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බී දීවානුමෝදන්තු එත්තාවතා චගම්මේ ඊසම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේ ඊසම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දිවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය විමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිපානපත්තිය විමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti ශග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු